සම්මා දිට්ඨීති ඉද ඉදාවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිකෝ හෝති උතුගතාස්ස දිට්ඨි සම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතං ඉමං සද්ධම්මං තීති කවුරු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කීස්බරෝ ධම්මසරණ විහාරය පදනම් කරගෙන කරගෙන යන්න බලාපොරොත්තු වෙන මේ භාවනා වැඩමුළුවේ ඒකාංශයක් වශයෙන් දවසකට වතාවක් ධර්ම දේශනාවක් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදිහට දිගට පැවැත්වීම සුදුසුයි කියලා මම කල්පනා කරේ. එතකොට එකම පිරිසක් නිසා දවසින් දවස දවසින් දවස ඒ ධර්ම කොටස දිගේ ඉදිරියට යනකොට ඊයේ බණ වලින් අද බණට අද බණ වලින් හිට බණට යම් ප්‍රමාණයකට අපිට ගැඹුරකට යා ගන්න පුළුවන් වෙනවා. ඒක දවසකින්ම පටන් අරගෙන එක දවසකින් ඉවර කරන බණක්ම ගොඩක් වෙලාවට ඒකේ අවශ්‍ය කරන ගැඹුරු වෙලාවට එනකොට කාලයේ ප්‍රශ්නේ අරස් වෙන නිසා උඟක් වෙලාවට මේ ධර්මදේශනා මාලාවකින් එක දිගට වැඩ කරන පිටසකට මේ ධර්මයේ ඇති ගැඹුරට බහින්න පුළුවන් තත්ත්වය දක්වලා තියෙනවා. නමුත් ඒකේ ඒක දුර්වලකමක් තියෙනවා. මොකද ඒ දවසට විතරක් බණ ඇහිලා අහලා යන නැත්තන් සමහර විටක මේ සම්පූර්ණ කතා ශරීරයම දැනගන්න හම්බෙන්නේ නැති නිසා අඩුපාඩුකමුත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක ගැනම දැනගෙන ඒ දවසට බණ අහන අයටත් කාරණා ලැබෙන තාලෙටත් දිගට අහන අයට ලැබෙන මේ අතිරේක ලාභය ලැබෙන විදිහට අපි මේ කරගෙන යන භාවනාවට මේ ධර්ම කොටස් වල තියෙන ප්‍රායෝගික කොටස් මත කරගන්න විදිහට ධර්මයේ පැවතුනොත් තමයි ඒක සාර්ථක වෙනවා කියන්නේ අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ කාරණා දැනගෙන ලැබෙන කාලය උපරිම විදිහට ප්‍රයෝජන ගන්න. ඉතින් මේ විදිහට ධර්ම දේශනා මාලාවකට එකතු වුණාට පස්සේ ඒ සඳහා පොදු මාතෘකාවක් වශයෙන් ඉදිරියට තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ කියන්නේ මුල්ම සූත්‍ර 50 කියන නවවෙනි සූත්‍රය මේකට කියන්නේ සම්මාදිට්ඨි සූත්‍රය කියලා. මේක සාරවත්ඥ භාෂිතයක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක්. වෙන විදිහට කියනවා නම් සාරවත්ඥ වහන්සේ විසින් දේශනා කරන ලද්දක් නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්. ඒක බොහෝම විස්තර සහිතව විවිධ චරිත වලට ගැලපෙන විදිහට විවිධ පැති කඩවලින් විවිධ හැඩතල මතු කරන නිසා මේ සූත්‍ර ඕන තැනකින් නතර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදයෙන් දෙකෙන් තුනෙන් හතරෙන් ආදී විදිහට ඒක තේරෙන්නේ නැත්නම් ඊගායකට යනවා. ඒක තේරෙන්නේ නැත්නම් ඊගායකට යන විදිහට ඕන තරම් ඒකේ පරව කුරුක් කියන. ඉතින් ඒකෙදී කතාවේ ඒ කියන්නේ සූත්‍රේ පටන් ගන්න සාමාන්‍ය ස්වරූපේ සර්වචන් වහන්සේට ඇති සම්බන්ධතාවයෙන් තමයි ඒවම් මේ සුතං එකං සමයං භගවා සාවත්‍යං හේරති අනාථ පිටිකස්සාරාමී කියලා තමයි සූත්‍රය පටන් ගන්න. ඒ සමේ සරුවච්චන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. අනේ ඒ අවස්ථාවේදී මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ඉන්න අනිකුත් සබ්‍රහ්මචාරින් වහන්සේලා අනිකුත් බණ භාවනා කරන සංඝයා වහන්සේලා අමතලා අහනවා ඉතින් අර පාත් මාතුකා කරගත්ත පාඩේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨිකෝ ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ සම්මාදිට්ඨි හෝති පැවැත්ති මේ ශාසනයෙහි සම්්‍යද්දෘෂ්ටි සම්්‍යද්දෘෂ්ටි කියලා මොකද්ද කියනවා කොපමණකින් කෙතකින් මේ සරුවච්චන් වහන්සේ විසින් අදහස් කරන ලද සම්මාදිට්ඨිය වන්නේද කියලා මේ සරුව මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවකට ප්‍රස්තුතය මාත්‍රකාව මතු කරගන්න අන්නේ මතු කරගත්තට පස්සේ එතන ඉන්න සංඝයා වහන්සේලාක් තාකලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ වගේ ප්‍රශ්නයකට උත්තර දැනගන්න අපි බොහෝ දුර උඩක් ඉඳලා වුණත් එන්න ඉඩ තියෙනවා. මොකද ඔබ වහන්සේ තමයි මේවා විස්තර කරලා දැනට කැමති කෙනා. අද ඔබ වහන්සේ අපෙන් මේ ප්‍රශ්නේ අහුවට අපි කැමති ඔබ වහන්සේම මේ ප්‍රශ්නයට උත්තර දෙනවා නම් අනේ ඔබ වහන්සේගේ තියෙන ධර්ම ඥාණයෙන් මේ ප්‍රශ්නේ වැටහෙවා අපි බොහොම දුර ඉඳලත් ඇවිල්ලා අහුවොත් එන්නේ ඔබ වහන්සේගෙන් අහගන්න ඒක නිසා අපිට ලැබෙන විශාල ලාභයක්. ඒ නිසා ඔබ වහන්සේට වැටහෙන තාලයක් අපි මේ සර්වචනාසි දේශනා කළා වගේ පිළිගන්න ලෑස්ති කියලා. ඒ අනේකුත් සත්‍යප්‍රචාරින් වහන්සේලා සර්වත් නැවතත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටම පවරන ප්‍රශ්නේ. මේකෙන් තමයි මේ පහසු බිම සකස් කරගන්නේ. නැත්නම් නිදානේ සකස් කරගන්නේ සූත්‍රේ මතුවේ. එතෙන්දි සාරිපුත්‍ර සාන්තේ මතක් කරනවා නැවැත්ටි එහෙමනම් දැන් මම ප්‍රශ්නයක් ඇහුවේ සාකච්ඡාවකට යන්නයි දැන් ඔබ වහන්සේලා කියනවා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වැටෙන තාලේ අපි ආදර්ශයක් විදිහට ගෞරවයෙන් බාර ගන්න කැමතියි කියලා මට කැලේ තියෙන තාලේ මම දැන් මේ කියලා දෙන්නයි ඇත්ති කර්මා කරලා සාදුකම් සුණාට මනසිකරෝත මම කියන්න මනාව කොට අසව් ඒකට සීය මානසිකාර්ය යොත් කරන්නේ කියලා ධර්ම කෞරවේ මතු කරගන්න. මතු කරලා දෙන්න. ඊට පස්සේ තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න එක උත්සාහයක් අරගන්නවා. උන්වහන්සේ මතක් කරනවා මේ ධර්ම විනයෙහි ආර්ය ශ්‍රාවකයෙක් වුණොත් අපි කියන්නේ එතකොට අඩුම ගානේ පළවෙනි මාර්ග ඥානෙ ලබාගත්ත සීක භාවයටපත් වෙච්ච ආර්ය ශාවකයෙක් වුණොත් ඒ ශාවකයා අකුසලංච පජානාති කුසලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති යත්තාවතාවකෝ ආවුස ආවුසෝ බික්ඛු සම්මාදිටිකෝ හෝති එතකොට මේ යම් කිසි ආර්ය ශ්‍රාවක තුමෙක් ආර්ය ශ්‍රාවකයෙක් අකුසලය මොකද්ද කියලා දන්නවනම් අකුසලයට හේතුව අකුසල මූලය දන්නවා. කුසලය කියලා මොකද්ද කියලා දන්නවනම් කුසලයට මුල දන්නවනම් එපමණකින් ඒ ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය නිර්වචනය කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉස්සල්ලාම සාරුමේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව කරන විවරණ කරන විස්තරය. ඉතින් අද දවසට අපි මේක තමයි සාකච්ඡා කරන්න නැත්නම් ධර්ම දේශනාවකට ප්‍රස්තුත කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී මේ සාරවත්න ශාසනය ගත්තහම අපි විශේෂයෙන්ම සාරවත්න ශ්‍රාවකයෝ වුණාට පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසට සඳහන් කරන්නේ ශ්‍රාවකයෝ කියලා. ශ්‍රාවකයෝ කියලා කියන්නේ සාරවත්නහාංශ විසින් දේශනා කරන ලද්දා අසහා දැනගන්න ඇත්තෝ. අන්න එවැනි ඇත්තන්ට අපි අනිකුත් සමයාන්තර දර්ශනවල තියෙන දේවල් අදහන්න මිත්‍යා දෘෂ්ටිකේ වශයෙන් අපි සම්‍යක් දෘෂ්ටිකේ වශයෙන් අපි සඳහන් කරගන්න. අපේ ධර්ම විනයයි සම්‍යක් දෘෂ්ටියේ තියෙන්නේ අනික් ධර්ම විනය මිත්‍යා දෘෂ්ටිකයි කියලා මේ ප්‍රශ්නයක් නගන්නේ. අපි හිතාගෙන ඉන්නේ. අපි එහෙම තමයි මේ මෙච්චර ගෞරවයෙන් සද්ධාවෙන් මේ ආගම ධර්ම කටයුතු කරන්නේ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ප්‍රශ්න කරන්නේ මේ විදියට සම්්‍යාදෘෂ්ටික වෙන්නා වූ භික්ෂු භික්ෂුණී පාසක පාසිකා සිවණක් පිරිසකින් සම්්‍යාදෘෂ්ටියේ වග විභාගය කොහොමද මේක කීමාව මරියාදාව කොහොමද අර්ථකථනය කොහොමද කියලා අහන්නේ. එතකොට මේ සම්්‍යාදෘෂ්ටික ඇත්තම් සම්්‍යාදෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා ඇහිීමෙන් එක විදිහකට තේනවා මේ සම්්‍යාදෘෂ්ටික උනාට ඒත් ඔක්කොම අවබෝධ කරගෙන සම්්‍යාදෘෂ්ටිය පිළිබඳව කියලා පැමිණිච්ච විසරද භාවයටපත් වෙලා නැහැ. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය එක පැත්තකින් සූතමේ මට්ටම. සම්‍යක් දෘෂ්ටි කියන්නේ මොකක්ද කියලා අහලා දැනගන්න මට්ටමක් තියෙනවා. ඒක දිගට ගියාට පස්සේ තමයි ඒක ඔය කිව්වට සරුවඥ ශ්‍රාවකයන් සරුවඥ භාෂිකයේ සරුවඥ මේ දර්ශනය සරුවඥ ආගම සම්‍යක් දෘෂ්ටිකයි කියලා කිව්වට වෙන්න පුළුවන්. ඒකට අනික් ආගමක ඉන්න කට්ටිය ඒක සම්මියදෘෂ්ටිකයි කියලා කියනවා. මේ ඇත්තෝ මේක සම්මියදෘෂ්ටිකයි කියලා කියනවා. එතකොට එතන ඉතුරු වෙනවයි මතු වෙනවා මේ තර්ක ඥානයේ කොනක්. කිව්වට ඇත්තටම ඒ ඕනම කෙනෙක් තමන් විකුණන බඩුවක ಗುಣ ප්‍රකාශ කරනවා. ඒ තමයි ඕනම කෙනෙක් තමන්ගේ ශාසනය, තමන්ගේ දර්ශනය, තමන්ගේ අදහස් හරි බවත් අනිත් වැරදි බවත් කියේ. ඉතින් ඒකම නේද මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ. කේමනාත් කොහොමද මේක අදාගන්නේ? අපි මේක සද්ධාවෙන්ම බාර ගන්න. වට ඇහුවට සූත්‍රමේ වශයෙන් පොතේ දැනුමේ මූල ධර්ම දැනුමේම බාර ගන්නවාද කියලා 100%ක් බාර ගන්නෑ. සමහරවක් සද්ධා චරිතය සූත්‍රමේ ඥානෙමුත් බාර ගන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ දෙනා තර්ක ඥානෙට දානවා. මේකට කියනවා අන්වේ ඥාන නැත්නම් තර්ක ඥාන කියලා චින්තාමය ඥාන කියලා කියනවා. ඒ ඇත්ත මොකද කරන්නේ? අනිකුත් දර්ශනවල කියන සම්‍යක් දෘෂ්ටිය නිර්වචනය කරන ක්‍රමය. මේ ගෞතම සාසනයේ සම්‍යක් දෘෂ්ටිය නිර්වචනය කරන ක්‍රමය මූල ධර්ම වශයෙන් ධක්කේට අහු වෙන කොටසෙන් සංසන්දනය කළා බලන්න. සංසන්දනය කරලා වෙන්න පුළුවන් දෙයක් කියලා. අපි මේ තෙන්දි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ਸਰවඥාන්සේ පහළ වෙන්න කලින් දර්ශන තිබුණා, දෘෂ්ටි තිබුණා, ප්‍රධාන වශයෙන් දෙකට තමයි මේ කරලා පෙන්නන්නේ මේ ලෝකයේ සදාකාලිකයි කියන සාස්ත්‍ව දිට්ඨියක්. මේ කෝලේ මේ ලෝකේ මේ ජීවිතයෙන් හමාරයි කියන උච්ඡේද දෘෂ්ටියක් කියන දෙක තමයි ප්‍රධාන වශයෙන් පැවතිච්ච මත දෙක. ඒකෙදී මේ සදාකාලිකයි කියන ආත්ම දෘෂ්ටිය ගත්ත ඇත්තෝ කල කල දේ ඵල ඵල දේ කියන අදහස ඉදිරිපත් කරගත්තා. තමන් හොඳක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරකක් කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා කර්මේ සහ කර්මඵලයේ අදාහ ගන්න සිද්ධ වෙනවා යම්ම තැනක මූල ධර්මානුකූලව මේ සදා කාලික පැවැත්මක් ආත්මේ තියෙනවා කිය. නොනැසෙන නොනිමෙන දිගට යන ආත්මයක් කියනවා. ඉතින් ඒවකට පැවතිච්ච මේ Hindu වේදය බ්‍රාහ්මණ ආගම මෙන්න මේ ශාස්ත්‍ර දෙකියක් පිළිගත් දෙයක් නිසා ඒත් තුල මේ කර්මේ සහ කර්මඵලය දෙහිම තිබුණා. පුනරුත්පත්ති පිළිබඳ අදහසක් තිබුණා. නිසා ඒත් හොඳ කරන්නේ කියලා දරුවන්ට ඉගෙනුවා. හොඳ කරන්නේ කියලා ගෝලයන්ට ඉගෙනුවා. රජුරෝ රටවැසියන්ට ඉගෙනුවා මොකද උඹලට කප කරන දේ නම් උඹලා විදිහින් තමන් කරගත්ත කර්ම හොඳ කරන්නේ කියලා. ඉතින් මෙවුවා එතකොට සදාචාරයකට ඉඩ තියෙනවා. සාසක දෘෂ්ටිය සදාචාරයකට ඉඩ තියෙනවා. අද මේ කරන දේ අකින් හමාර වෙන්නේ නැහැ. කවදා හරි මේකට හොඳෝ නරක විඳින්න වෙනවා. ඊට ප්‍රතිපක්ෂ වූ අදහස් ප්‍රකාශ කර නැතු උච්ඡේදවාදයක් සඳහන් කරේ ඒකේ සාමාන්‍ය ප්‍රතිපදා තමයි කාපල්ලා බීපල්ලා චොලි කරපල්ලා කියන අදහස. ඒකේ ඒ කාලේ කිව්වේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේච්චි. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා. ආයේ ගිතෙල් ගිතෙල් වොන්න ණයකත් එක ගෙවන්න උඹලා නින්නේ මේ ජීවිතෙන් පස්සේ ආයේ ණයක් ගෙවන්න වෙන්නේ නැහැ. නිසා මොන ක්‍රමයෙන් හොඳින් හරි නරකින් හරි Taman යමක් සපයි කියලා හිතනවා සාන්තයි කියලා හිතනවා ඒක ධාර්මිකුණත් අසාධාර්මික උනත් සාධාරණවත් අසාධාරණවත් ඒක කෙරුවට කමක් නැහැ මොකද ඒක ගෙවන්න වෙන්නේ. ඒකට උච්ඡේද දිට්ඨිය කියනවා ඒක හැම වෙලාවෙම ඉදurang පිනවීමේ පැත්තට සීමිතව ඇදේ. ඒ වගේම සදාචාරයක් පිළිගන්නේ නැහැ. Taman කළ දෙයට කරා නැවත පැමිණෙන විපාක වාරයක් පිළිගන්නේ නැහැ. ওই මත දෙක තමයි එදා ලෝකෙ තිබුණේ. ඉතින් දැන් මේ දෙක පවතින යුගයේ තමයි ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙලා මේ සම්‍යක් දෘෂ්ටියක් ඉදිරිපත් කරා මේක ආත්මීයත් වෙන්නේ නැහැ අනාත්මීය වෙන්නේත් නැහැ දෙක අතරමැදි යනවා. ඉතින් ඒකකොට ඒවා කල්පනා කරලා ගලපලා ඒකේ මේ තර්කයකට බැසගෙන ණය ක්‍රමයට අන්වේ ඥාන කියලා කියන්නේ ණය න්‍යාය ක්‍රමයට ගලපලා බලනකොට ඒ ඕනම කෙනෙකුට හිතෙන්නේ තියෙනවා සදාචාර වෙන එක හොඳයි. එතකොට පරිසරයක් ඉතුරු වෙනවා, සම්ප්‍රදාය කුත්‍ර වෙනවට ඉතුරු වෙනවා. මිනිස්සු හොඳ පැත්තට යනවා කියන එක සදාචාර වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් මේක වැඩි කෙලවරක් නැහැ. පවතින ආත්මේ කවදාකවත් කෙලවරක්. නමුත් එතකොට උඟක් කාලවට මේ සදාචාරය වෙනුවෙන් Tamange සුඛ විහරණය රුචි අරුචිකම් පාවා දීගෙන ඉන්න පුළුවන්. උච්චිත දිට්ඨියට ගියාම එහෙම වගකීමක් නැහැ. සදාචාරාත්මක වගකීමක් නැහැ. පුළුවන් තරම් සැප විඳගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක අදහන ඇත්තෝ ඒකටත් කරුණික දෙපක්. තමන් කරන දේ තමන්ට වග කියන්න වෙන්නේ නැහැ. කර්මයක් කර්මඵලයක් නැත්තම් එයාට කිසියම් සීමාන්තිකව කාම සම්පත්තිය ඉන්ද්‍රියන් පිටවීමේ සම්පත්තිය ගන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තෝ මේ අනික් අය ඇවිල්ලා තමන්ට කර්මවාදය සාස්වත දිට්ඨිය සදාතනික වාදයේ පොවන්න පාව පටවන්න හැදුවට ගන්න කැමති නැහැ. මොකද ඒක කොට අර තමන් කරගෙන යන කාමසේවණයට බාධා වෙනවා. ඉතින් මේ දෙකොල්ල මේ මත දහතුව කටයුතු කරනවා මේ අතරමැද තියෙන එක කල්පනා කර බලලා කොහොම කලාසුකින් කෙනෙකුට තමයි මේ සුතමේ වශයෙන් තිබුණු මට්ටම චින්තාමේ මට්ටමට ගන්න පුළුවන්. එහෙම ගත්ත ඇත්තෝ සර්වඥාන්සික විශේෂත්වයක් ඇති. ලේසියට තියෙන සාස්වත දිට්ඨියක් උච්චේ දිට්ඨියක් වෙනුවට දෙක ගලපලා අතරමැද එකක් කරලා දීලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවක් අංක දෙකට වැටෙන්නේ නැති මේක අර වගේ ලේසියෙන් ඔප්පු කරන්න බැරි වුණාට මේක ගැඹුරක් තියෙනවා දර්ශනයක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා කියලා අන්වය වශයෙන් පිළිගන්න කොටසක් තියෙනවා. ඒ ඇත්තෝ අර සුතමේ වශයෙන් පිළිගත්තට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා ඒ ඇත්තෝ මේක ක්‍රියාවත් කරලා බලන්න. ඇත්තද නැත්තද කියලා බලන්න පෙළෙන ගතියක්. ඒ ක්‍රියාවත් කරාට පස්සේ මේ දේ සාක්ෂාත් කරන ඇත්තොත් ඉන්නවා සාක්ෂාත් නොකරන ඇත්තොත් ඉන්නවා. අපි සම්‍යක් දෘෂ්ටික වෙනවා. ශාස්ත්‍රවාදයට යන්නේ නැහැ. ඒක වැරදි කියලා බුද්ධ ධර්ම වශයෙන් පිළිගන්න. උච්චිතවාදී කියලා කියන කර්මේ සාකර්ම ඵලේ නැති සැප විඳින කාපල්ල බේපල්ල ජලි කරපල්ල කියන මතය යන්නේ නැහැ. මන්ට පාවත දිගේ ගමන් කරනවා ගමන් කරන හැම කෙනාම දිනන. හැම කෙනෙක්ම ආර්ය පත්‍රයටපත් වෙන්නේ. පත් වෙන ඇත්තොත් ඉන්නේ. ඒකට පත් වෙන ඇත්තට අර සුත්‍රමය ඥානයට වඩා අන්වේ ඥාන කියන මේ තර්ක ඥාන න්‍යාය ඥානවට වඩා වහා ආනිසංසත් ලැබෙනවා බොහොම උසස් තත්යකටපත් වෙන්න පුළුවන් වෙනවා ඥානය අතින් සාක්ෂාත්කරණයක් කරක් පුළුවන්. අන්නේ මට්ටම් තුනක් තියෙනවා සමාධිටි. සුත්‍රමේ වශයෙන් අපි සම්මාදිට්ඨිකයි කියලා අනෙක් අත්‍ය මිත්‍යා දෘෂ්ටිකයි කියලා දැඩිව අරගෙන වැඩ කරන ඇත්තොත් තියෙනවා බුද්ධ ධර්මයේ මූලධර්ම වාක්‍ය. මොකද ඒ ඇතු සමහරලාට මේ ලෝකයේ අනික්කත්ව ඉදිරිපත් කරන මත වාර එක නැදහත් විදියට සාකච්ඡා කරලා ඒක තේරුම් අරගෙන න්‍යායානුකූලව වාද කරන්න කැමති වෙන්නේ නැහැ. ඒක අපි ගත්ත එක හරි. අනිත්‍යව වැරදි කියලා මූලධර්මවාදී වෙනවා. වැද ඇත්තෝ එහෙම දෙයිම ලේසියෙන් ශ්‍රද්ධාවට යට වෙන්නේ තර්ක කරලා බලලා අපි ශ්‍රද්ධාවට යට වෙන જાතියක් නෙවෙයි බුද්ධ ධර්මයේ වැඩි කැපලක් තියෙනවා. ඒක වෙනස්. ඒක ක්‍රියාවත් කරලා සම්‍යක් දෘෂ්ටියක් ඇහැරලා මිත්‍යා දෘෂ්ටිකපත් වෙච්ච එහෙම නැත්නම් සාක්ෂාත් කරන්නේ කෙරේ. මෙන්න මේ නිසයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ඒ ඔක්කොම જાතින පිරිසෙන් අහන්නේ කොපමණකින් සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියක් වෙනවද කියලා. ඒ නිසා ඒක අදත්ත බලංගුයි මෙවැනි පිළිසක සමහරලාට මේ සම්‍යක් දෘෂ්ටිය කියන මදමාවත අහලා නැති ඇත්තොත් ජීවිත දර්ශනයක් වශයෙන් දෘෂ්ටිය පිළිබඳ හැඟීමක් නැතිවත්වත් ඉනයත් මේක මේ Taman ගෙන යන ආධ්‍යාත්මික ජීවිතයක පිටකොන්දක්. දෘෂ්ටියක්, සමයක්, දර්ශනයක් ඇති කරලා දෙනවා. තව සමහරක් ඉන්නවා අපිට ඉච්චර වාද කරන්න බැරි නම් බුද්ධ ධර්මයේ අපි සංඥා දෘෂ්ටිකයි. අපිට ඒක තව හොඳට ඔප්පු කරලා පෙන්නනවා. අර ආගමේ මෙහෙමයි, මේ ආගමේ මෙහෙමයි, අපේ ආගමේ මෙහෙමයි කියලා කියන එකත් තියෙනවා. නමුත් මේ දෙකෙන් වැඩියෙන්ම මේක සාක්ෂාත් කරන්න බලන්න අත්දැක බලන්න පෙළඹෙන්නේ අර වඩා තර්කයට ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් පිළිගන්නවට වැඩිය තර්කයට ගියත් තර්කයට ගියත් තමයි කුසල ඡන්දේ පහල කරගන්නේ කුසල ඡන්දේ පහල කරාට පස්සේ යත්තන්ට මේ වෙනදාට වඩා කාලයෙන් ධනිය ශ්‍රමයෙන් ගෙන් කරලා අර ගත්ත අදහස වඩා හොඳයි කියලා ගත්ත දෘෂ්ටිය ක්‍රියාවත් කරලා අත්දකින්න පුළුවන් තත්ත්වයක් එනවා. අන්න එතෙන්දී දෘෂ්ටිය පැත්තෙමුත් මට අතුරක් තියෙනවා. මේක මේ තාලෙටම සද්ධාවේ මට්ටම් තුනක් තියෙනවා. වීරියේ මට්ටම් තුනක් තියෙනවා. සතියේ මට්ටම් තුනක් තියෙනවා. සමාධියේ මට්ටම් තුනක් තියෙනවා. ප්‍රඥා මට්ටම් තුනක් තියෙනවා. ඔක්කොම එකතු කරලා තමයි මල්ලේ දාගෙන අපි බුද්ධහම කියලා කියන්නේ. මේවා එකින් එකට එකින් එකට ආදෙන දේවල්. සුතමේ ඥානයකට එන්නේ නැතුව කවදාකවත් චින්තාමේ ඥානයක් පෝෂණය වෙන්නේ නැහැ. චින්තාමේ ඥානයකට පෝෂණය වෙන්නේ නැතුව කවදාකවත් කෙනෙක් අත්දැක බලන්න පෙළඹෙන්නේ නැහැ. අත්දැක බලුවේ නැත්නම් සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා එක්කෙනෙක්වත් එක්කෙනෙකුට ලොකු පුංචි කන් නෙවෙයි අපි මේ දකින්න තියෙන්නේ මෙවුවා ධර්ම પરම්පරාව. අන්නේ ධර්ම પરම්පරාව හරියට තේරුම් ගත්තොත් අපි මේ කරන ප්‍රයත්නයේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා අපි ඉන්නේ මේ සුත්තේ වශයෙන් අහලා බුද්ධ ආගම වෙච්ච කට්ටියක්ද? චින්තා මේ වශයෙන් ඊට වැඩිය ගැඹුරින් කල්පනා කරලා බුද්ධ ආගමට අයිතිවාසිකම් වැඩියෙන් කියන කට්ටියක් නැත්නම් මේ දෙකෙන් අතර නොවි ක්‍රියාවත් කරලා භාවනා කරලා සම්‍යක් දෘෂ්ටි සාක්ෂාත් කරගන්න හදන පිටසක්. ඉතින් ඒ විදිහට මේ දෘෂ්ටියක් වැඩ කරගෙන යනකොට ඒක එක රැයකින් එක පණකින් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද හේතුව දෘෂ්ටිගත වෙන්නේ ඔය අදහසකට පෙළඹෙන්නේ දීර්ඝ ක්‍රියාවලියකින්. ඊට පස්සේ ඒක ඒ වැනි මිත්‍යා දෘෂ්ටියක් හෝ දෘෂ්ටියක් ගත්තට පස්සේ අයින් කරන්න වැඩ කරනකොට කවදාකවත් එකපාරෙන් මේ වෙන් කරලා කඩන්න බෑ. ටික ටික ටික ටික දුරු කරා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියක් හෝ දෘෂ්ටියක් ඇති වෙන්නේ මට්ටම් තුනකින් එක පැත්තකින් ඉස්සලා අපි කතා කරුවේ මේ සම්බන්ධිති සූත්‍රයේ සර්වඥාසේ පෙන්නන එක. දෘෂ්ටියක් ඇතිවීම සඳහා විශේෂම විපල්ලාස සූත්‍රයේදී සර්වඥාසේ සඳහන් කරනවා දෘෂ්ටි මට්ටමට යන්නේ ඉස්සලා ඒක සංඥා මට්ටමේ තමයි අපේ හිතට ඉස්සල්ලාම ගඳ වදින්න පටන් ගන්න. යම් විදිහකින් නිකන් බොහොම ලාභක ආවට ගියාට අපිට සංඥාවක් පහළ වෙනවා. අන්නේ සංඥාව බහුලීගත කිරීම, ඒක ඇසුරු කිරීමෙන් තමයි නැවත නැවත ඒ හිත යෙදීමේ අපි අබ්බැහි වෙනවයි කියලා කියන්නේ. මොනවාරි දෙයක් පාවිච්චි කරනකොට හුඟක් කල දිගින් දිගට පාවිච්චි කරනකොට ඒක අබ්බැහියක් වෙනවා. එහෙම නැත්නම් ධූර්තයක් පාටපත් වෙනවා. අන්නේ ධූර්ත මට්ටමකටපත් වෙනකොට අපි කියන චිත්ත මට්ටම කියන. චිත්ත මට්ටමත් ඉඳලා ඒක බොහෝ කල ඇතුම් බහිනකොට තමයි මුල් වදිනකොට තමයි රතු බහිනකොට තමයි ඒක දෘෂ්ටි මට්ටමට වැටෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන සම්මියක් දෘෂ්ටියක් වේවා මිත්‍යා දෘෂ්ටියක් වේවා ඒකම එක රැයකින් එක අඳින්න ආපු වැඩක් නෙවෙයි. බොහෝම කාලයක් අපිත් එක්ක පැහි පැහි පැහි පැහි පැහි පැහි ගිහිල්ලා ඒක අපේ දේවලට, බස් වලට, ඇටවලට, ඇටමිටි වලට කාවැදිලා තියෙනවා. ඒක ගලවන්න ලේසි නෑ. ඒක නිසා ඉස්ලාම කරන්න ඕනේ මේ යන්ත්‍රය. මේක හැදෙන හැටි. සම්‍යක් දෘෂ්ටිය හෝ මිත්‍යා දෘෂ්ටිය හැදෙන හැටි. ඉතින් ඒකෙදී හැම වෙලාවෙදීම මේ සම්‍යක් දෘෂ්ටි එනකොට ඍජු භාවය කියන උජු වංක භාව නැතුව අවංක භාවය තමයි ඉදිරිපත් වෙන්නේ. එහෙම නැති වුණොත් සම්‍යක් දෘෂ්ටි නම් අවංක නම් මිත්‍යා දෘෂ්ටි යනකොටම වංක භාවය තමයි ඇති වෙන්නේ. ඒක චපලයි. ඒක ඇදයි පුදයි. ඒ කියන්නේ කරත් බඳින හරක් කරත් යන ගමන්ම පිළියක් නැති වෙච්චා මුත්‍රා ගන්න. ඒ ගෝමුත්‍ර වංකේ බලපහම ඒ ගුණා යන යන තාලෙට ඒක යන්නේ ඇදවිවි ඇදවිවි තමයි මුත්‍ර පාන. ඒක දිගන ගෝමුත්‍ර වංකේ. එහෙම නැත්නම් හඳ පායනකොට හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට හඳේ යන්තම් ඔය චන්ද්‍ර රේඛාව මත වෙන්න පටන් ගන්නවා මේ නියපොතු හඳකින්. ඒකට කියනවා චන්ද්‍රවාංකය කියලා. ඒ හැම එකම වංකයි. ඒව චක්‍ර කර කැවෙනවා සංසාරයට ඇදෙනවා. ඍජු වෙච්ච ගමන් අවංක වෙනවා. ඒක ඊට පස්සේ එකතන කරකැවීමක් සිදු වෙන්නේ නැහැ. වටේට යන්නේ විවට්ට වෙනවා. අනන්තය දක්වාම කෙලින් යනවා. ඒ නිසා යම් තැනක මේ අදභාවයේ පුදුභාවයේ වංකභාවයේ තියෙන තාක් මිත්‍යා දෘෂ්ටි වලට ගැටෙනවා. අපිට මේ තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටි වල තියෙන මේ අදභාවය, චපල භාවය, වංක භාවයේ තේරුම් ගන්න මේක පුළුවන් තරම් ඍජු කරගන්න. ඒකෙදී ඔය මම පොතක් කියවුවා මම හිතන අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මගේ හිත වෙනවා බොහොමයකට. ඒකෙදී යම් රේඛාවක් ඇඳුම් කරුදාලක හරි පොතක හරි ඒ රේඛාව ඡාපයක් නම් ඡාපය කියන්නේ චපල එකක් නම් ඇද එකක් නම් ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඒ රේඛාව විසින් ඇති කරනවා. අක්ෂයක් ඇති කරනවා. එතකොට මේ ඡාපය අර අක්ෂයට සාපේක්ෂව තමයි කරකැවීම සිදු වෙන්නේ. එතකොට ඕනම කෙනෙකුට රේඛා රේඛා ගණිතය අනුව ඒ ඡාපයේ කොටස දික් කරන්න පුළුවන්. ලක්ෂයට සාපේක්ෂව දික් කරන දික් කරන කවදා හරි ඒ ගිහිලා ආපහු හිටපු තැනට කරකිලා ඒකෙන් මේ වෘත්තයක් සම්පූර්ණ. ඒ නිසා රේඛාවක් ඇද වෙනකොටම අනිවාර්යයෙන්ම ඇදේට සාපේක්ෂව අක්ෂයක් පැන නගිනවයි කියන එක වගේ තමයි යම්ම තැනක අපේ කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් මානසික ක්‍රියාවක් ඇද වෙච්ච ගමන් එහෙම නැත්නම් වංක වෙච්ච ගමන් සක්කාය දිට්ඨිය කියන කුංජවත් මේක ඍජුව ගමන් කරන තාක්කල් ඍජු රේඛාවට අක්ෂයක් නැහැ ඍජු රේඛාව සරල රේඛාව කෙලින්ම යන්නේ අනන්තය දක්වා ඒක කවදාහකත් ආපහු මුලට අග සම්බන්ධ වෙන්නේ. ඒක නිසා ඒ බටහිර මානසික විද්‍යාව පිළිබඳ කතා කරන කෙනෙක් පෙන්නලා කියලා තිබුණා යම්ම රේඛාවක් ඇදහන් ඇදේ තියෙන ඡාපය අඳුනගත්තොත් ඒ ඡාපයට සාපේක්ෂ අක්ෂයක් තියෙනවා. ඊට පස්සේ අක්ෂයතා ඒ ඡාපය අතර සාපේක්ෂ සම්බන්ධතාවය අනුව මේ රේඛාව කවදා හෝ කරකිලා අපව හිටු ගන්නට. ඒ නිසා අපි ඇද වෙච්ච මොන වැඩක් කරත් කර්ම බලපාන. කවදා හෝ කෙවන්න වෙනවා චක්‍රය සම්පූර්ණ. වෙන දවසේ වෙනකොට උගා පස්සේ නොහිතපු වෙලාවක තමයි අපිට ඒ කර්මය විපාක වශයෙන් ප්‍රහන් දෙන්නේ. ප්‍රතිසන් දෙනකොට අපි ඉසాత බඳගෙන අඳනවා. අපි සාධාරණ ධාර්මික ජීවිතයක් ගත කරත් මොකද මේ අපිට මේ විෂණ සිද්ධ වෙන්නේ. නමුත් ඒක බොහොම ලස්සනට වෙනවා. කවදා හෝ අපි හේතුවක් ඇති කරලා තියෙනවා, සඵල වැඩක් කරලා තියෙනවා. උද වැඩක් කරලා තියෙනවා වංක වැඩක් කරලා තියෙනවා ඒ වංකේ ඇතිවෙච්ච දවසම ඊට සාපේක්ෂ සක්කාය දිට්ඨියක් කියලා තියෙනවා සක්කාය දිට්ඨිය වග බලා ගන්නවා අර චක්‍ර දිගර කරකැවිලා අපිට නැවතත් ඒක ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් අපිට මේක තේරුම් ගන්න නැතුව නැත්නම් මේ යන්ත්‍රේ තේරුම් ගන්න නැතුව මම චපල නෑ කියලා. මම වංක නෑ කියලා. මාළක සක්කාය දිට්ඨිය නෑයි කියලා මේ ගමන කියලා ගියාට ඒක සම්මා දිට්ඨිය වෙන්නේ නෑ. නිසා සම්මා දිට්ඨියද හොඳට තේරුම් ගන්න වෙනවා. දැනට අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට සම්ප්‍රදායනිකව කල්පනා කරන කෙනෙක් සැකහිතනවා මේ කොහොම බුද්ධහංකාරයේ මිත්‍යා දෘෂ්ටිකය. ඇත්තටම බුද්ධහංකාරය නම් මිත්‍යා දෘෂ්ටික නම් මොකටද භාවනා කරන්නේ? මොකටද නිවන? නිවන ඉන්නේ බයි වෙන්නේ. ඉන්නේ. සම්මාදිට්ඨිය වෙන්න පුළුවන් සුතමේ මට්ටමේ මේ චපල ක්‍රියා තියෙන්න පුළුවන්. චපල වචන තියෙන්න පුළුවන්. චපල මේ ඉතිවිලි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ අධ්‍යය කියනකොටම ඒ ඇදේ එනවාත් එක්කම ඇදේට සාපේක්ෂව අක්ෂයක් මතුවේ. අක්ෂය තමයි අපි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒව නැතුව සදාකාලික නියත දෙයක් නෙවෙයි. ඇද වෙන වෙන කාලෙට ඊට සාපේක්ෂ සක්කාය දිට්ඨියක් ඊට පස්සේ සක්කාය දිට්ඨිය වග බලා ගන්නවා. ඒ ඇදේ ඒ තාලෙකම එකාකාරව කැරෙන බව. එතකොට අපි අබ්බැහි වලට ලක් වෙලා අන්තිමට මේ වටය කැරකිලා ආපු දවසේ කර්ම සාකර්ම ඵලය කර්ම වට විපාක වට කෙලෙස් වට කියලා වට කරගෙන ඇත්තෝ තමයි අපි සංසාරගත සත්‍යය කියලා කියන්නේ. පෘථග්ජනය කියලා කියන්නේ. මේ පෘථග්ජනය විසින් කරන ලද වංක ක්‍රියාවක් නිසා තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක අපි දැනගත්තොත් අපිට සිද්ධ වෙනවා දැනට අපකරා පැමිණෙන දේවල් ව්‍යසන වේවා, ලාභ සත්කාර වේවා කොයි දේ ඊට කලින් රැස් කරන ලද සකස් කිරීම රාශියක් නිසා ඇදවීම රාශියක් නිසා, කුදවීම රාශියක් නිසා, වංක ක්‍රියා රාශියක් නිසා ඇතිවෙච්ච දෙයක් නිසා දැන් ඒක හදන්න පමා වැඩි. ඒක දැන් තීන්දුවයි. ඒක දීයති සාධකයක්. දැන් තියෙන එකම දේ ඒක පාර ගන්න විතරයි. නමුත් අපිට මේ මනතට වැඩ කරනකොට අන්න අර ඇද භාවය, වංක භාවයක අඩු එහෙම නැත්නම් ඍජු ඍජුගතාස්ත දිට්ඨි කියන විදිහට ඍජුව අවංකව වැඩ කරන්න පුළුවන් තැනක් ආවොත් අපි දන්නවා ඒක කවදාකවත් චේතනා නැහැ කර්ම රැස් වෙන්නේ ආයෙ වට දෙයක් නැහැ කියලා. ඉතින් අන්නේ විචු භාවයට තමයි අපි කියන්නේ මම දැන් මෙතන. ඕනම චිත්තක්ෂණයක අපි අපි කියන වචන පැත්ත ගන්න මම දැන් මෙතන කියන තැනට ආවොත් ඒ චිත්තක්ෂණේ විචු. ඒ චිත්තක්ෂණේ පුත නැහැ. ඇද නැහැ. ඒකෙන් කිසිම ආපහු හැරෙන රැව්පේ රැව්දීමක් නැහැ. දෝංකාර දීමක් නැහැ. ඒක චක්‍රයක් නෙවෙයි, වංකයක් නෙවෙයි. ඒ නිසා එකෙන් කවදාකවත් සක්කාය දිට්ඨිය කියන අක්ෂයක් ලකුණු කරන්නේ. අක්ෂයත් අනන්තයට තල් වෙනවා. මේ කරන ක්‍රියාවත් කෙලින්ම අනන්තයට යනවා නොකලාහ සමාන ඒ නිසායි මේ කාම ලෝකයේ සැප හොයන ඇත්තෝ ප්‍රතිඵල හොයන ඇත්තෝ මේ වර්තමානයේ ජීවත් වීම කාලේ කාදමීමක් කියලා හිතන්නේ. මොකද ඒකේ මොකක් හම්බ වෙන්නේ නැති නිසා. ඒ වෙනුවට ඕන කරලා තියෙන්නේ අපි වැයක් කරනවා වැඩි ප්‍රතිඵලයක්. අපිට ඒකෙන් ලාභය සත්කාරයක් ඕන. එක්ක මුදලක් ඕන. එක්ක ලාභනේ. කීර්ති ප්‍රසංසාවක්. මොනවා හරි එකක් ලැබෙනවනම් අපි කියනවා ඒක අර්ථ සිද්ධියක් ඇති කරන දෙයක් කියලා. ඕකෙන් තමයි අර්ථ ශාස්ත්‍රය ඇතුළේ තියෙන ආර්ථික විද්‍යාව වැඩිලා තියෙන්නේ. දැන් ආර්ථික විද්‍යාවෙන් කරන්නේ වංක භාවයකින් ලැබෙන ප්‍රතිඵලයක් නිසා අනිවාර්යයෙන්ම ආර්ථිකය හරියට හරියට දක්වා යුත්තේ. මිත්‍යා දෘෂ්ටිකය වැඩ කරනවා නම් වෙන විදිහකට කියනවා නම් සර්වඥාන්සේගේ වචනයක් මතු කරන්න වෙනවා මෙතනදී සබ්බේ සංඛාරා දුක්ඛා ඇදෙවත වක්‍රව කරන දේවල් වලට අපි කියනවා නම් සංඛාර කියලා සියලුම සංස්කාරය දුකමයි පුදිනතා කල්පවතින දුක්මයි භව නැති වෙන තාක් කල් සිටින දුක්මයි ඒ නිසා අපි හම්බ කරගෙන කන්නේ දුක්මයි ඒ නිසා මේ වංක භාවයේ නැතුව ඍජු මාර්ගයට වැටලා සම්‍යක් දෘෂ්ටි පැත්තට ගියා නම් ඒකේ ලකුණ තමයි යම්ම චිත්තක්ෂණයක හිත මම දැන් මෙතන කියන දැනට ආවොත් ඒකට හිත් බඳින්නේ නැහැ. ඒකට ආශාවක් ඇති වෙන්නේ නැහැ. ඒක මගේ කියා ගන්න වෙන්නේ නැහැ. මොකද ඒකට තණ්හාවක් ඇති වෙන්නේ. නිසා ඇද වුණොත් මම ඇති වුණොත් අනිවාර්යයෙන්ම තණ්හාවක් ඇති වෙනවා මේක මගේ දේ මගේ හොයා ගැනීම මගේ දරුවා මගේ වස්තුව මම හම්බ කරපු දෙයක් කියලා ඒකට තණ්හාවක් ඇති වෙන එක වක්‍ර රේඛාවකට අක්ෂයක් කියන එක යම් තාක් ප්‍රේතකරණකින් අපි පිළිගන්නවද ඒ වගේ දෙයක් තමයි යම්ම ධර්මතාවයක් යම්ම චිත්තක්ෂණයක් අපි මේ මම දැන් මෙතන කියන සංකල්පයට වැටලා කෙරුවොත් ඒක කවදාවත් අක්ෂයක් ඇති කරන්නේ නැහැ ඒක පිළිබඳ ආසාවක් ඇති වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඉඳගෙන ඉන්නකොට එපා. නැගිලා දාලා යනවා මොකද්ද මේ භාවනා කරන්නේ කියලා වැඩි. නිකන් මේ ඇල්ලතර බිව්වා වගේ. කිසිම එකක මිහිරි රසයක් නැහැ. වතුරේ සාමාන්‍යයෙන් ගඳක්, පාටක්, හැඩයක්, රසයක් නැචිතාක් කරලා කියන සුද්ධම වතුර. ආසුස ජලය කියලා. ඉතින් මේ ධර්මයත් මෙන්න මේ ආසුත ජලය වගේ ඕන තැනකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක බිව්වයි කියලා රසයක් නැහැ. හැඩයක් නැහැ. ගඳක් නැහැ. පාටක් ඉතින් අපි ජීවිතේ පුරාම පුරුදු වෙලා තියෙන මේ හැඩයටයි, ගඳටයි, රසයටයි පාඩක. ඒ නිසා අපි මේ වතුර කෙලසුණාට පස්සේ තමයි ඒකට මේ සරුවත් වතුර කියයි. එහෙම නැත්නම් මේ පැණි බීම කියයි. নানা ආකාර විදිහට පොත්. මේ බොන දේවල් වලින් තමයි අන්තිම කාර්යය. මොන මොනවා හරි රෝග ඇති වෙනකොට මේ ආසුත ජලයේ කවදාකවත් එහෙම පහටක් ගඳක් රසයක් නැති එක පිළුවයි කියලා ඒ ලොකු නම්බුවකුත් නෑ අන්න ඒ වගේ තමයි යම්ම චිත්තක්ෂණයක අපිට මම දැන් මෙතන කියන තැනට ගන්න පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණේ කායික දුච්චත් වචී දුච්චත් මනෝ දුච්චත් මොනක්වත් නැහැ. ඔය කියන මිත්‍යා දෘෂ්ටි නැහැ. එක ලකුණක් තියෙනවා ඒක එපා කරන සුළු ගැතියි. ඒක කිසි හිත් බැඳිලක් නැහැ. ඒකෙන්ම තේරෙනවා තෘෂ්ණාව නැහැ. මේ සංසාරේ බැඳින ප්‍රධානම ධර්ම තෘෂ්ණාවනේ. මම දැන් මෙතන ඉන්නේ චිත්තක්ෂණය අපිට කරන්න බැරි හින්දා හේතුව ඒක ඒක විසින් ඒකට තෘෂ්ණාව ඇති කරන්නේ නැත්නම්. ඒ නිසා අපිට මේකෙන් පෙන්නලා දෙන්න පුළුවන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කෙලවරක් නොදැන අනවරාග්‍ර සංසාරයේ පටන් අපි කරගෙන ආවත් සරුවචන් වහන්සේ විසින් අපිට පෙන්වන මේ ක්‍රමය කල හැක්කක් බවත් ඒ ඒ චිත්තක්ෂණයේ එතෙන්ද යන්න පුළුවන් බවත් ඔප්පු කරලා පෙන්නන එකක් මම දැන් මෙතන කියන එක සතිය පිටු චිත්තක්ෂණ ඒකටම තව කියන්න පුළුවන්. එවැනි චිත්තක්ෂණයක හම් වෙන ප්‍රතිඵල කවදාකවත් කවමදාකවත් කිසිම කෙනෙක් මේක මමය කියලා කියාගන්න මගේ කියලා කියාගන්න ඕක මගේ ආත්මය කියලා කියන්නේ. හැබැයි අපි ප්‍රස්තාව කළ පඩියක් හම්බුනොත් අනිවාර්යයෙන් මේක මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියාගන්න. අපි පාඩමක් කරලා හිතේ යමක් කරනකොට කරගත්තොත් ඒක මම මාගේ ආත්මය කියන හැඟීම එනවා. නමුත් මේ වර්තමානයේ හිත පවත්නකොට එන අත්දැකීම කවදාකවත් තෘෂ්ණාවක්වත් මාන්නයක්වත් දෘෂ්ටියක්වත් හැදෙන්නේ මේ නිසාම ඒක නීරස ගතියක්. මේ කිසිම පණ බඳනා ගතියක් නැහැ. ආකර්ෂණීය ගතියක් නැහැ. නිකාන්ති ගතියක්. ඒකයි අමාරුම දේ ආධුනිකයෙකුට ඇයි මේ වැනි භාවනාවක් කළ යුත්තේ කියන එක වටහා දෙන්න. මොකද භාවනා කරලා ප්‍රතිඵලයක් නැත්නම්. යෝග දෙනෙක් අද හරිම කනකාට වෙනවා මම මෙච්චර කල් භාවනා කරා මොකක්වත් හම්බුනේ නැහැ. ඒ කියන්නේ මොනවදෝ ඉල්ලගෙන මේ යන්නේ කම්. ඒක දවසක් ඒකට දුවට කතාවක් කියනවනම් ඔය ප්‍රතිකාරයේ වද්දාදී සාමුදුරු බණ කියනකොට ඒ සාමිසි කියන ඒකන්ද හරි බයද පිස්සෝ. මොනෝරයි දැන නැති නිසා මේ පිස්සන් හරි බයද ස්වභාවය. සමාජයේ බල්ලන් බය ළමයි පිස්සන් බය. ඉතින් ඒ සාරි ප්‍රසිද්ධ වුණාට පස්සේ දවසක පිස්සන් කොටුවේ බණකට ආරාධනා කළා. ඉතින් බෑ කියන්න බැරි ඉඳ පාරගෙන බය නිසා කල්ලාතු ගියා. යනකොට සංවිධායකව කවුරක් කරන්නද පිස්සෝ ටික විතරක් වාක් වෙන්නේ. එන්නකොටම පිස්සෙක් කතා කරනකොට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියලා. මේ සංසේ බයයට මොනවක්වත් කරගන්න නැතුව ළඟට ගියාට පස්සේ උඹවදේ කොටික් කියනවා කන තියලා අහගෙන. මිනිහත් ඉස්සරහට අහගෙන ඉන්නවා පිස්සක් කියලා. බොහෝම උවමනායෙන් අහගෙන. දැන් මේ වගේ කොණ්ඩෙන් දෙනින්දා පොළොව පොට්ටක් ඔසවනට අර හොඳටම කෑ ගහලා තියනවා කන. අහන්න. අහන්න මොනවක්ද අන්තිමට මොනවත් නැහැ නේද? තමුසේ ඔය වරුවට මම දැන් දවස් 3ක් අරිනවා මාත් මොකක්ද කියන්නේ. භාවනා කරන කටියට දුඟාක් භාවනා කරපේනකොට කියන්න තියෙන්නේ මාත් නම් භාවනා කරුවා මොකක්ද සම්පූර්ණ නැහැ තමුසෙත් කරලා බලන සම්දරත් හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි. එයා මේ පැයෙන් ඉල්ලනවා ප්‍රතිපල. අපිට අභිඥා ලැබෙයි. අපිට ඉති ප්‍රාත්‍යාරය හම්බ වෙයි. අහසෙන් යන්න පුළුවන් වෙයි. මොකක්වත් නැහැ. හැම චිත්තක්ෂණයකම ගැට නැහැ. වක්‍ර නැහැ, වංක නැහැ. කිසි රුචියක් නැහැ. ඒව යනවා කිසිම මතකයක් ඉතුරු නොකර. ඒක තමයි ගම්යක් දෘෂ්ටියට හොඳ බලකුත්. ඒක කොච්චර සාර්ථකද කියලා කියනවනම් භාවනා කරන උගදෙන භාවනා කරලා. මොකද ඒගොල්ලෝ එන්නෙම මොනවා හරි රසයක්, ගඳක්, පාටක් හැඩයක් බලපෑ. ඒක මොනවත් නැත්තම් අන්න සම්‍යක් දෘෂ්ටි. ඒ කියන්නේ අපි ගහන රේඛාවේ වක්‍රයක් නැහැ, අක්ෂයක් නැහැ. රේඛාව අනිවාර්යයෙන්ම අනන්තයට ලක් වෙලා තියෙන්නේ. ඒක අක්ෂයක් තියෙනවා නම් අක්ෂය අනන්තයට තහයි. ඒ නිසා මේ රේඛාව කවදාකවත් හිතුත් ගන්න ආයේ නෑ. ඒක කර්මරස වෙන්නේ නෑ, චේතනා නෑ, අහෝසි වෙලා යන දේ. අන්න එවැනි ඍජු එහෙම ඉන්න පුළුවන්, ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්, චිත්තක්ෂණයක් වශයෙන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ධර්මයක් අපි කතා කරන්න හදන්නේ. ඒකයි මේ සාරිපුත්තු සාන්ති පොටක් පාදව ගන්න හදන්නේ. මේ එක එකනාගේ රුචි අරුචිකම් අනුව ඒක එක්කනගේ දැනුම මට්ටම් වල හැටියට මේ මම දැන් මෙතෙන්ද ගේන්න. නැත්නම් මේ තණ්හාමාන දිටි කියන ප්‍රපංච නැති තැනට හිත ගන්න පුළුවන් ප්‍රපංච බව දන්නවනේ ප්‍රපංචයක් කියලා මොකක්ද කියලා දන්නවා. අපි හැම වෙලාවෙම එයක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න බව දන්නවනම් විතරක් ඒකමයි තණ්හාවට බැඳෙන කාරණාව කියලා නැත්නම් තෘෂ්ණාවමයි තණ්හාවට බැඳෙන කාරණා කියලා දැනගත්ත දවසේ අපිට ආර සර්වඥාන්සේ දෙන උපක්‍රම නැත්නම් මේ ශිල්පය වෙනකට වඩා තියෙනවා. ඒ නිසා සම්මාදිට්ඨිය සූත්‍රයේ නැවත නැවතත් සාරිපුත්‍ර සාන්තේ එක එක පාරවල් වලින් අපි ගෙනියනවා අන්නර ඇද නැති රේඛාවට. අක්ෂයක් පෙන්වන්න බැරි අනන්තයට ගෙනියන රේඛාවට ඒකට අනන්ත ක්‍රම වලින් ඉන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනියෙන්ම සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති මෙතනම පේන්න තියෙනවා ආගමට යනකොට කුසලයේ ඉස්සල තියලා අකුසලයේ පිටිපස්සෙන් තියන. මේක ලස්සන කරක්. නමුත් ධර්මයේ අකුසලයේ ඉස්සල තියන්නේ ඊට පස්සේ තමයි කුසලයේ තියන්නේ. මේකම බොහෝම විප්ලවීය ඉදිරිපත් කිරීමක්. එතකොට සම්මාදිට්ඨිය කියන සාධනයේ තියෙන ගැඹුරටම යනකොට අපි ඉස්සල්ලාම දැනගතිය යුතු තමයි අකුසලයේ කියන්නේ. ඉතින් ඒක පේන්න තියෙන නාස්තික දෙයක් වගේ එහෙම නැත්නම් මේ නරක පැත්තෙන් පටන් ගන්නවා. ඒ මොකද අපි සදාචාරගත වෙනකොට එහෙම නැත්නම් මේ සිල්වන්ත වෙන්න හදනකොට අපි නරක සම්පූර්ණයෙන්ම දුරුවන් කරලා තිබුණත් ඒක නොබලා හොඳ කරන්න හදන ගැතිය තමයි තියෙන්නේ. මේකට සාමාන්‍ය සරල සමාන්තරව පෙන්වලා දෙන්න පුළුවන් නිදර්ශනයක් තමයි මේ ලෝක වෛද්‍ය ශාස්ත්‍රයෙන් වැඩ දෙකක් ගන්න පුළුවන් එකක් කියන රෝග නැති කරන එක දෙක තමයි මත්තකරේක රෝග නොවීම සඳහා කටයුතු කරන එක වෙදකම හෙදකම් කියන්නේ. ඉතින් ඒක මේ හෙදකම සඳහා කරන එක තමයි ඔය කැන්ටිකෝට් මත්තයා කරන්නේ. මදුරු වෙන කතා කරලා දානවා ලෙඩ වෙන්න තියෙන අවස්ථාවක් නැති කරලා දානවා ඕනම සමාජයක බලන්න ලෙඩ ආපු ලෙඩ සනීප කරන දොස්තර කෙනෙක් විදිහට කවදාකවත් සැන්ඩික ඉන්ස්පෙක්ටර් ගණන් ගන්නවා. එයා වෛද්‍යවරයෙක් මට්ටමට ගණන් ගන්නවා. මොකද යා මේ ලෙඩේ එන්නේ ඉස්සෙල්ලා නොවන මට්ටම කතා කරනවා මහා වාතයක් හරදරයක් නැති ප්‍රශ්න ඇති කරන කෙනෙකුගේ තමයි ඒ. ඒක කහාට පස්සේ වෙදකම් කරන වෛද්‍යවරයා බොහෝම උසස් කෙනෙක්. දේවත් වේලා කරනවා. නමුත් සර්වඥාගේ සඳහන් කළා තියෙනවා ලෝකයක් පිළිගන්නවා වෙදකමට වැඩි වෙදකම ලොකුයි. ඒ නිසා අද බුද්ධ ආගමත් බොහෝ විට මේ එක එක ලෙඩ රෝග සමීප කරන මානසික රෝග නැති කරන ගණන්මන වෙදකමට ඉස්සර කරනවා මිසක් ආ දෙද නොවෙනා තාලෙටපත් කරන්න. රෝග මූලයේ නැති කරන්න කියන පාගමක් කියන එක බොහොම අමාරුයි හේතු ගන්න. නිසා මුළු බටහිරේ වෙන විදියට දීයක් බුද්ධාගමද සුවසේවාවකට යට වෙලා තියෙනවා. නිවන් දකින්නයි කියන එක ඒකට බාර ගන්න කැමතිත් නෑ. ඒ ගැන බණක් කිව්වොත් එහෙම මේ අදාහ ගන්න බෑ. ඒකල බලන් ගන්න මේ දැන දෙන මානසික අසහන නැති කරන්න, කායික රෝග නැති කරන්න තමයි ධර්මයේ දේශනා කියන්නේ. ඉතින් ඒක දිගේ ගියාට කවදාකවත් මේ ශූන්‍යතාවපරි සංගීත දර්ශනයක් ඕන නිවනක් ගැන කතා කරන්න වෙලාවක් එන්නේ. ඒ වගේ තමයි අපේ බුද්ධ ආගමේ ආගම ඉස්සරහට ගත්ත කට්ටිය. පින්කම් ඉස්සරහින් තියාගෙන ඉන්නවා. අකුසල් නොකිරීම පිළිබඳව කියන කතා කරන්න පටන් අරගත්තොත් එහෙම කියන ගැඹුරු වැඩි බණ තේරෙන්නේ නැහැ. මේවා අපිට බෑ කරන්න මේකටම යෙදිච්ච කට්ටිය නම් හොඳයි කියලා. නමුත් සම්මාදිටි රූපෙදී පටන් ගන්නකොටම සාරිපුත්‍ර සාංශ මතක් කරන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ භාවනා කරගෙන යනකොට නැත්නම් මේ සූත්‍රයෙන් භාවනාව පැත්තට මේ ගන්න තියෙන පාඩම් ආදර්ශ ගන්නකොට අපි පටන් ගන්න තැනම අකුසලයේ ඉන්නේ බව මිත්‍යා දෘෂ්ටිය තියෙන පුළුවන් බව බාරගෙන පටන් අරගත්තොත් අපිට භාවනාවේදී අවරදිනකොට බලාපොරොත්තු දේවල් ඉෂ්ට නොවෙනකොට බලාපොරොත්තු සුන් කරගන්න තු යන්න. අපි කියමු ආනාපාන සති භාවනා කරන්න අපි බොහෝම ශ්‍රද්ධාවෙන් පෙළඹිලා බුද්ධ වන්දනා කරලා මෛත්‍රී කරලා ආනාපාන සතිය. ඉතින් පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක සරල රේඛාවක් දිගේ වගේ දිගට යයි කියලා. මොකද කරන කට්ටිය දන්නා ඒක එහෙම වෙන්නේ නැහැ. අනන්තවත් බාධක කරදර වලටපත් වෙනකොට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හිතනවා කවදාකවත් එන්නේ නැති කියලා චිත්තක්ෂණයක්. අපි දැනට ආනාපානයේ ඊගාව චිත්තක්ෂණ ආනාපානයේ ඉන්න පුළුවන් කියන විශ්වාසයක් නම් ජීවිතය ඇති කරන්න පුළුවන් කියලා හිතන්න. ඒ තරම්ම කරදර තියෙනවා. ඒ තරම්ම බාධක තියෙනවා. ඉතින් ඒක නිසා වැරද්ද දකිනකොටම ඒ වැරදි බාධකෝට කේන්ති ගන්න එක නොවිය යුක්තක් වශයෙන් සලකන එක තමයි සාමාන්‍ය ආධුනික යෝගාවතර කියන්නේ. ඒක ගුරුවරයෙක් ඉතින් හා හොඳයි කියලා බාරගත්තට ගුරුවරයා හොඳට දන්නවා මෙන්න මේ බාධක ධර්ම හැම එකකින්ම ඒ ශිෂ්‍යයාට පාඩමක් තියෙනවා. ශිෂ්‍යයාගේ චරිත මොන විදිහකට මේවා එන්නේ කොහොමද? මේවා වැඩ මේවට වැඩ කරන්නේ කොහොමද කියවන්නේ තමයි ආනාපානෙට අපි පණක් දෙන්න පොදුවක් පෙළක් දෙන්න ශක්තියක් දෙන්නේ. ඒක කවදාකවත් එන බාහිර ධර්ම බාධක ධර්ම අතිරේක අරමුණුත් එක්ක ගැටිලා අර අතිරේක අරමුණට ප්‍රතික්‍රියා කරලා කවදාකවත් ආනාපාන පදන්නේ අපි ඒකකින් සාහන් නිස්සද්දම තැනකට ගියත් ඒ නිස්සද්දට යනකොට යනකොට බාධා වෙන ශබ්ද අතියට කටවදින්න පටන්. අද තියෙන තැනක සත්‍යයක් ආවට එච්චර දෙයක් නැහැ. කන්නිකර නිස්සද්ද තැනකට ගියොත් අල්පනත් අබ්බෙන් රට සත්‍ය උනත් ඔක්කුවට ඇහෙනකොට බාධා වෙයි. ඒ වගේම සම්පූර්ණ වාත කොටයක් උඩින් ඉඳගෙන වාඩි වුණත් වේදනාව එනකොට පුදුමාකාර ඉසකටමක් එනවා. ඒ වගේම තමයි කොච්චර වර්තමාන හිත ධානයෙන් ගියත් හුලං වදින් තැනකපත් වෙන පහන් දැල්ල වගේ මේ හිත සැලෙනකොට ඉතිපිලිවලට අපි බලාපොරොත්තු කරගන්නවා මේ සත්‍යයක් විදි කොහොමද ආනපන කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ අකුසලය දැන ගැනීම. වැරද්ද දැන ගැනීම. මේ තමයි ප්‍රධානම සම්‍යක් දෘෂ්ටි මාර්ගය කියන එක අපිට හිතට වත ගන්න අමාරුයි. ඒ නිසා භාවනාදි මතක් කරලා කියන්නේ ඒක සම්‍යක් දෘෂ්ටිය බොහොම කිට්ටුයි. මේ එන බාධක වලට ප්‍රතික්‍රියා කරන්න එපා. එන බාධක වලට තම හිතින් කරගෙන යන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ බාධකෙන්නේ යන්න කියලා. අපි මේ බාධකට ප්‍රතික්‍රියා කරන්න යෑමෙන් තමයි බාධක අපිත් එක්ක පැටලිලා අපිත් එක්ක ඇවිලිලා ආනාපානය කියන මූල කර්මස්ථාන කවදාකවත් ත්‍යාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ අකුසලංච පජානාති කියන ධර්මතාවයේ තේරුම් කර ගැනීම සම්‍යක් දෘෂ්ටියේ තේරුම් ගැනීමේදී තාමත් වැදගත්. විදිහට කියනවා නම් රැඩිකල් නැත්තම් සෙල්ලක්කාර වැඩ පිළිවෙලක්. ඉතින් සමහරු අබෞද්ධයෝ බව මේකට කරනවා. නමුත් බෞද්ධ සමහරු මේකට අකමැති. එහෙම අකමැති නැත්නම් බින් කරන්න බැරි ප්‍රශ්නයක් නෑ කරගෙන යන්න පුළුවන්. සුත්‍රමේ වශයෙන් මේක තේරුම් ගන්න පුළුවන්. චින්තාමේ වශයෙන් තේරුම් ගන්න ප්‍රායෝගික නම් ගාවක් වැඩ. ප්‍රායෝගික අනිවාර්යයෙන්ම වැටෙනවා. ඒ මොකද වර්ධිනකොට ප්‍රතික්‍රියා කරන්න යාමට. ඒ නිසා අකුසලය කියන එක දැනට අපි ඉන්නේ අකුසලයේ බව තේරුම් ගත්තයි කියන එක අකුසලයක්. ඒක තේරුම් ගන්න තරම් අපි ළඟ නිහතමානී ගතිය නිහතමානී ගතියක් තියෙනවා. ඒ ධර්ම දෙන්නේ හවස ධර්ම සාකච්ඡාවකෙත් මතු කරගත්ත විදිහට සරුවච්චන් වහන්සේ ඉතාමත් පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා ඒ ද්වේමේ භික්කවේ මේ තථාගතස්ස ධම්ම දේශනා පරියායන භවಂತಿ පහපම් පාපතෝ පස්සක අයම් පතම ධම්ම දේශනා පාපං පාපතෝ දිස්වා තස්ත නිබ්බින්දති විරජ්‍යත විමුක්ඛායන් දුතිය ධම්මදේශනා කියලා පාපය පාපේ වශයෙන් දැකීම තමයි බුදුහාමරගේ පළවෙනිම ධර්මදේශනේ මේක තමයි සම්දර්ශනය කියන්නේ. සම්දස්සේති කෙනෙකුට තමන්ගේ චරිතය පෙන්වනවා හොවා දක්වනවා. ඔබ වැඩක් කරන්න ගියාම මෙන්න මෙහෙමයි වැඩේ. අන්නේ ඒක පිළිගන්න කැමති නැත්නම් පිළියම් කරන්න. මේ සම්දර්ශනය කරලා තියෙන වෙලාවේදී ඒක හොඳට විවේකීව බලා ගන්න තරම් ඉවසීමක් නැත්නම් කවදාකවත් ඉස්සරහට යන්නේ නැහැ. ඒක නිසා පාපේ තේරෙනවා. පාපේ තේරුම් ගත්තට පස්සේ තමයි සම්මිය දෘෂ්ටිය පිළිබඳ හැඟීමක් ඇතිගෙන පාපයෙන් ගැලවීමට කටයුතු කරන එක අනිවාර්යම දෙවෙනියක් කියනවා. එහෙනම් විශාල ව්‍යාපෘති කරනකොට ලංකාවේ මහ වැලිය වගේ නැත්නම් අපි කියන්නේ දැන් ඉස්සරහින් කරන මේ ගොඩනැගිල්ල හදන හදනවා. ඒ ගොඩනැගිල්ල වගේ හදනකොට ඉස්ලාම කට්ටිය එකතු වෙලා ඉඩමේ කුණ්‍ය ගහන්න ලෙවල් කරන්න අපි ඉස්සල්ලා මේක පිළිබඳව feasibility report එකක් නැත්නම් ශාක්‍යතා වාර්තාවක් කියන කළ හැක්කක් අපි මොකදල් තියනවාද මේ ගොඩනගෙන මොකද ප්‍රයෝජනේ කොහොමද හැදේ කියලා ඒ මේ ප්‍රශ්නේ පිළිබඳව දුමාකාර තොරතුරු පෑදේ. ඊට පස්සේ තමයි implementation level එකට යන්නේ ඒක ක්‍රියාවත් කරන එක. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. ක්‍රියාවත් කරන්න ඉස්සරලා ඒක පිළිබඳව මේ තොරතුරු ගත්තයන් පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. ආනේ එකතු කිරීමට අපිට ඉවසන්න වෙයි. තාම අපි ළඟ මොනවත් නැහැ. ඉවසලා ඒ තොරතුරු ඔක්කොම මේ පැත්තට මේ පැත්තට දාලා ඒ කොමිටේ විසින් සාකච්ඡා කරලා මේකට තියෙන වැරදි හොඳ දේවල් සාකච්ඡා කරගෙන යන වෙලාව මේ ව්‍යාකෘතියේ සාර්ථකත්වයේ සෑහෙන කොටස් තියෙනවා. ඒක ශාක්‍යතා වාර්තා කියලා අපි නෑතක පාවිච්චි කරන වචනේ PCPC report එක ඒකදී කරන්නේ ඒකට කියන හොඳ නරක හරි වැරදි සේරම කොලයකට අරගෙන ඔක්කොම සල්කබත්. අන්නේ වගේ තමයි අපිට භාවනා කරන යනකොට මොනම කරදරයක් ආවත් ඒ කරදරය පිළිබඳ තොරතුරු එකතු කරනවා මිස කරදරේ පිටාරින්න මඟ අරින්න ගියොත් අපි මොනවක්වත් දන්නේ නැති හතුරෙක් එක්ක රණ්ඩු කරන්න හදනවා ඉස්ලාම් තොරතුරු දැනගන්න. අන්නේ ශාක්‍යතා වාර්තාව පිළිබඳව ඒ කියන්නේ බුදුහාමුදුරේ දේශනා කරන පාපයේ පාපයේ වශයෙන් දැකීම ප්‍රශ්න ප්‍රශ්න වශයෙන් දැකීම අපි මට පේන්නේ 99%ක්ම අමතක කරලා අපිට ඕන කරලා තියෙන ප්‍රශ්නේ ඉක්මනට උත්තර. උත්තරයක් දුන්නත් ප්‍රශ්නේ මුල ඉවර වෙනවා. ඉදිරියට බෙහෙතක් දුන්නත් දෙදේ යට ගියත් ආයෙ මතු නොවේ කියන්න බෑ. මොකද අපේ ජීවන රටාවේ ඒකම නම් ආහාර ක්‍රමයේ ඒකම නම් ඉන්නේ එතනම නම් අනිවාර්යයෙන්ම ඔය දෙදේ අපගේ. නමුත් යෝග ලක්ෂණ තියෙද්දිම හෝ මතු වෙනකොට අපේ ආහාර ක්‍රමය ගැන, අපේ විහාර ක්‍රමය ගැන, අපේ මනෝ ව්‍යාපාර ක්‍රම ගැන කල්පනා කරොත් නම් අපිට මේ බෙහෙතුත් බීලා ඒ රෝග මත්තර නොවෙන තැනට යන්න අන්න ඔතන තමයි මේ ආගම ධර්ම දෙක අතර තිබෙනස ඌ තරතුණාකමක් ඕ. මේක විස්තර කරන තවත් සාධකයක් මට කැමතියි මම අතු කරලා පෙන්නන්න මේ අප්‍රමාද සූත්‍රයේ අටුවා සපේනකොට ඒ අටුවාචාර්යනා කියලා බොහොම ලස්සනට මේ මම දැන් කියන මොහොත දෙකට කඩලා පෙන්නනවා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ඒ ප්‍රයෝගය දෙකට කඩලා පෙන්නනවා. කොහොමද අපි සක්මන් කරන්නේ? සක්මන් කරනකොට අපේ අදහස තියෙන්න ඕනේ වම කියනකොට වම, දක්න කියනකොට දක්න කියලා ඒක අවබෝධ කරනවා මොන මම දැන් මෙතන හරි. වම කියනකොට වමේ හැටි හෝ මොනවා හරි අපිට වැටෙනවා. දකුණ කියනවා දකුණ බාර ගැතිය හෝ ආයත කරගත්තේ වැටෙනවා අපි දන්නවා මම දැන් මෙතන. නමුත් අපි ඉන්න සමහර වෙලාවට වම දකුණ කියලා වචනෙමුත් කියනවා නම් හිත තියෙන සම්පූර්ණ එක හිත විද කියලා. හිත පිට කියලා. එහෙම නැත්නම් අපි ආපු શબ્දයක් දිගේ දැන් කල්පනා කරමු. මේ අනු අරූකඩ ඇවිදිනවා. මොකද හිත තියෙන සත්‍යය. එහෙම නැත්නම් වේදනාව. ආනෙම ඉන්න ඉන්නකොට තාමත්ම ආදම සක්මට පටන් ගත්ත ආධුනිකයන මේකදී අසරණ තත්ත්වයටපත් වෙනවා අර ගත්ත සද්ද වේදනා හිතේදී ඔහේ ඇදීගෙන යන කොච්චර වෙලා වල්මත්ලා ඉන්නේ කියලා දන්නේ. නමුත් ටිකක් භාවනා කරපු යත්තු දන්නවා මේ වම දකුණ කියලා කිය කියා හිතවිල්ලකට වැටුණා නම් මොකද්ද ඇතුලෙන් සංඥාවක් එනවා මොකද්ද පිටපොට කියන කියනවා. කරන වැඩේත් නෙවෙයි හිත තියෙන කෙනෙක්ට මොකද්ද දැනීමක් එන්න පටන් ගන්නවා. ආනේ දැනීම දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න ඒ දියුණු වෙන්නේ ගොඩක් ඊට ඉස්සලා වරද්දා ගන්න මේක තේරුම් ගත්ත කෙනා. ඒ පුද්ගලයාට නැවත ඒ හිතවිල්ලෙන් බේරිලා සද්දෙන් බේරිලා වේදනාවෙන් බේරිලා නැවත වම දකුණ කියන එකට එන්නේ වැඩි. අන්නේ හැඟීම පහළ වෙන්නේ නැත්නම් අප දැන් ඉන්නේ පිට. කියන්නේ වම දකුණ කියලා ගමන් කරාට හිත තියෙන සද්ද කරගෙන වේදනාවට කියලා කියලා ඒ හැඟීම පහළ වෙන්නේ නැත්නම් කවදාකවත් ඒ පුද්ගලයාට අහපහුව අර මූල කර්මස්ථානයේ ඉඳ තියෙන ඉඩහතු. ඒක නිසා දක්ෂ වෙනකොට වෙනකොට Tamanට වරදිනකොට වරදිලා කියන බවට මොකද්ද සංඥාවක් එනවා ඒක ඇහෙන් නෙවෙයි එන්නේ කනින් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයින් නෙවෙයි මනසින් නෙවෙයි මේ හය ඉදරංගෙන් එහා පැත්තේ තියෙන තැනකින් කියනවා මොකද්ද පිටපොට කියන්නේ. අන්න ඒක තේරුම් අරගත්තා නම් අනිවාර්යයෙන්ම අපිට නිවැරදි කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ අප්‍රමාදයේ කාරාපක අපමාදේ සහ කාරක අපමාදේ කියලා දෙක කරගන්න. කාරාපක අපමාදේ කියලා කියන්නේ අප්‍රමාදේ පිටට යනකොට දැන් අප්‍රමාද නැහැ. පමාදේ ඉන්නේ බව කොහොමදෝ තේරෙනවා. ඒක අපිට පේන්නේ ලැජ්ජාව. ආත්ම නිෂේධනයක් විදියට. පැරදිල්ලක් විදියට. පැරදිල්ලක් විදියට පචරීමක් විදියට. ඒ නිසා අපි මෙන්න මේ කියන කාරකාරාපක අප්‍රමාදයේ අගය කරන්නේ. මම සතුටෙන් සංසලන්ට මතු කරලා පෙන්නනවා. සතිය නැවත පිළිගන්න ඉස්සෙල්ලා පළවෙනි පියවර තමයි වැරද්දේ ඉන්න බව දන්නපක්. ප්‍රමාදයේ ඉන්න බව දන්න. ඊට පස්සේ තමයි කාරකප්පමාදයෙන් අපි නැවතත් කියලා මුල කර්මස්ථානේ දක්වන්නේ. ආන්න මේක තේරුම් ගන්න මට්ටමට යනවනම් ඒ කියන්නේ දැහැින දුරට මේ දෘෂ්ටිය පිළිබඳව පිළියම් කරන්න පුළුවන්. තනවාරන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දරුවචනාංශයේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අකුසලංච පජානාති කියන එක උන්වහන්සේ වචනෙන් විස්තර කරලා දෙනවා. අකුසලේ නම් කිම්? උන්වහන්සේ දේශනා කරන්නේ අපි හොඳට ඕම දන්න කාරණාවක්. මේ පහනති පහතා අකුසල. මුසාවාද අදිඥා දාණය අකුසලයක්. කාමීත්‍යාචාරය අකුසලයක්. බොරු කීම, ඊර්ෂ්‍යා කේලා, පරිසවචන අකුසල. අවිද්‍යාව, ව්‍යාපාදේ, දෝමන මිත්‍යා දෘෂ්ටි අකුසල. මේ අකුසල 10 අකුසල වශයෙන් තේරුම් ගන්නට නම් ඒ අකුසලේ මතුවලා තියෙන වෙලාවක්ම වෙන්න. සත්‍යෙක් මැරීම සම්බන්ධව අඩු ගන්න චේතනාවක්වත් තියෙන වෙලාවක තමයි අපිට සතුන් මැරීම පිළිබඳ අකුසලේ වටහා ගන්න පුළුවන් ඉන්නේ අල්ලපු කිසි සතුන් මරන වෙලාවකවත් ඊයේ මරපු සතෙක් ගැනවත් මරන්න වෙන සතෙක් යනවා මෙච්චර සජීවීව වැටෙන්නේ. අපි ඒ නිසා අකුසලයේ කරනකොටම ඒ අකුසලයට එළඹ සිටී. දැන් මම හිතින් සිදුවෙන්නේ නොවිය යුත්තක්. නොකල යුත්තක් කියලා තේරුම් ගන්න පුළුවන්කම වෙනකොට ඒක සැලෙන්නේ නැතුව ඒකට බය වෙන්නේ නැතුව ආනෙකට විවෘත වෙන්න පුළුවන් ගැතිය සම්‍යක් දෘෂ්ටියේ තාමත්ම ආරම්භක පියවර. Taman හොරකමක් නැත්නම් ඊට සම්බන්ධ හිතවිල්ලක් හෝ ඒකට කිට්ටු කරන වැඩක් හෝ නැත්නම් හොරකම නිම කරන වැඩක් හෝ කරනකොට මෙන්න මේකට තමයි මේ අදින්නාදානය කියලා කියන්නේ. මම දැන් මේකටයි මේ යෙදිලා ඉන්නේ. මම මේක මොන විදිහෙන් මේ සාධාරණීකරණය කරත් මේක වැටෙන අදින්නාදාන කියලා කරනකොටම අස්පනා පිටම ඒක දැක ගන්න පුළුවන් නම් අකුසලං චපජානාති කියන එක වෙනවා. ඉතින් මේක සාමාන්‍ය ගාව විස්තර සහිතව විස්තර කරනවා. ආනාපාන අකුසල කර්මයක් වෙන්න නම් ඒකට කර්ම පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. චේතනාව පහළ වෙන්න ඕන. කය වචන දෙකෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකේ ඒ ක්‍රියාත්මක වීමේ සතා මැරෙන්න ඕනේ මැරිච්ච බව දන්නවා. අන්න ඒකකොට නම් කාණතිපාදේ සම්පූර්ණ වෙනවා. නමුත් සතෙක් වෙලා බව දැනගෙන මේක නසන්න ඕනෑ කියලා චේතනාවක පමණුත් යම් ප්‍රමාණයක් අකුසල් සිදු වෙනවා. ඒක අපහාගාමී අවශ්‍යයක් වෙන්නේ නැහැ. නමුත් ඉන්නේ මේ මට්ටමේදී නතර කරගන්න පුළුවන්. නැත්නම් අවබෝධ කරගන්න පුළුවන්. මට මේ කතා පිළිබඳව මේ තරහක් ඇවිල්ලා තියෙනවා. මරනවනම් හොඳයි කියලා හිතුණා. හැබැයි තාම කය ක්‍රියාත්මක වෙලා නැහැ, වචනේ ක්‍රියාත්මක වෙලා නැහැ, ප්‍රයත්න කරලා නැහැ, මරුනේ නැහැ. අන්නේ මට්ටමින් දැනගන්න පුළුවන් නම් ඒක සම්‍යක්දෘෂ්ටික හොඳ පිවිසුමක්. ඒ කල්ජි පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියන්නේ ඔය බණ අහගෙන ඉන්නකොට ඒ කල්ජි හරියට වඳුරුවේ. ඉතින් ඒක කොහොමද චට්ටස් ගාලා හත්දැයි. ඉතින් ඇහුවොත් එහෙම කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ බලනකොට තට්ටු වෙලා ඉවරයි. විපාක කම්මන නිදහස දුන්නට මතුරුවට තක් වෙලා තමයි වෙන්නේ. එතකොට ඉවරයි. එතකොට අංග පහම සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ ඇත්තට පේන්නේ මේක වළක්ව ගන්න ක්‍රමයක් නෑ. මොකද මේ වෙනකොට සතාට තක් වෙලා ඉවරයි. නමුත් කවදාහක්වත් මේක එක සැරේ වෙන්නේ නෑ. සතියෙන් ඉන්නවනම් අපිට තේරෙනවා මේ සතා වැහුවට පස්සේ කොහෙන්ද හැඟීමක් එනවා. නුහුරු නුපුරුදු අකමැති හැඟීම. එතකොටම අර ශරීර යාන්ත්‍රික ක්‍රියාත්මක වෙලා ඒ වැඩේ ක්‍රියාත්මක කරලා කායික වශයෙන් මානසික වශයෙන් කියලා සතන් ඇරිලා මැරිච්ච බව සාහසික වෙච්ච දවසට තමයි අකුසලයේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක එකවර අන්ත කරන බැරි නිසා යම්ම වෙලාවක අපි හිතමු අපිට මතුවෙක් කරන මැච්චක් වගේ මරන්න ඕන නැත්නම් එලවන්න ඕන කියලා අපිට චේතනාව පහළ වෙන වෙලාවේ අන්නේ චේතනාව ඒ වශයෙන් දැනගැනීම ලෝකෙට විකාර කුසලයක් බව. විශාල සම්‍යක් දෘෂ්ටියක් බව. ඊට ගන්නට අපි මෙච්චර මේ වාක්‍යය තමන්ගේ හිත කෙලෙසිලා. මගේ හිත ප්‍රාණඝාතයට චේතන ඇවිල්ලා මේ සතා දැන් මේ විදිනවා. ආ මේ වෙලාවේ මේ පිට අස්පනා පිට මලක දැන් මෙන්න මේ තියෙන ඝාතන චේතනාව කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ උඟාක් අමාරුයි මම මේ මතක් කරන්නේ. ඒක වටින දෙයක් බව. සම්‍යක් දෘෂ්ටියක් බව තේරුම් ගන්න අමාරුයි. මොකද අකුසලයේ අකුසලයක් වශයෙන් තේරුම් ගැනීම සම්‍යක් දෘෂ්ටියේ ප්‍රධානම ලක්ෂණ කියලා කාර්යපිටසක් මතු කරන්නේ අන්න ඔය ටික කියන්නේ. වගේම හොරකමකට කාරණා පෙළඹෙන වෙලාවේදී ඒ කාරණාව ඒක දැනගන්න එක අපි වසංගනවා. අපි ඒක නිකන් ලැජ්ජාවට කාරණාවක් කරගන්නවා. ඒක බලක් වශයෙන් කල්පනා කරනවා. ඒක නම් මම හිතන්නේ සදාචාරය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක නෙමෙයි සදාචාරය කියන්නේ. හොරකම් කරලා අංගන එක නෙමෙයි සදාචාරය කියන්නේ. ඒ හොරකමේ පියවර කොතනකදී හරි කමන්නේ. අවබෝධ කරගන්න පුළුවන් නම් මම හිත දැන් තියෙන මේ වස්තුවට ආසාවක් ආවා. මේක කොහොම හරි සතු කරගන්න චේතනාවක් ආවා. ඒ පිළිබඳව දැන් ක්‍රියාත්මක වෙනවා නැත්නම් ක්‍රියාත්මක කරලා ඉවරයි කියලා. ඕනම තැනකදී අස්පන අපිට උණු උණුමේ ඒක තේරුම් කරගන්න පුළුවන් වුණා නම් ඒක ඊට කලින් වඩලකට සතියක ප්‍රතිඵලයක් මිස ඒ වෙලාවේ අහම්බෙන් කරන්න බෑ. ඒ වගේම තමයි මම පැහැදිලිව මගේ අත්දැකීම කියන්න පුළුවන් ලස්සනට තමන්ම ගහක් හදලා මලක් පිපිලා ඒ මල නිලා ගිහිල්ලා සර්වඥාන්සේට පූජා කරනකොට තියෙන සතියට වැඩිය ඉතාමත්ම සතිවි සතියක් වෙනවා හොරකම් කරනකොට හොරකම් කරන බව ගන්න සත්. ඒක බොහෝමත්ම විචිත්‍ර. හරිම රැඩිකල්. හරිම Java එළවන දෙයක් තමයි තමන් වැරද්දේ ඉන්නකොට වැරද්ද දැනගන්න සතිය. තාමත්ම ආසන්නයි උත්සන්නයි විප්ලවකාරී රැඩිකල් වාදී සත්‍යයක්. ඕන තරමක නොවෙන්න ඉඩතියි. ඒ නිසා අපකලෙහි අපි දක්වන ආකල්පයේ මෙන්න මේ විදිහේ රැඩිකල් වාදී වෙනසක් අපි ඇති කරගන්න ඕනේ. පව පව වශයෙන් දැනගන්න එක කවුරු වුණත් අපිට කියලා දුන්නත් අපිට හිතනවා. මොකද මේ චිත්තක්ෂණයම භව භවයෙන් දැනගන්න කවදාකවත් බෑ. මේ සත්‍යත් දෘෂ්ටි හෝ සත්‍ය පිළිබඳව කල්ැතුව බණ අහලා මේක පිළිබඳ තර්ක ඥාන හිතරපත් කරගත්ත කෙනෙකුට මේක කවදාකවත් මේ මේ කට්ටේ පන්නන්න බෑ. ඉතින් එහෙම යම් කිසි කෙනෙකුට තමන් ප්‍රාණඝාතයක්, අදින්නා දානයක්, කාමීත්‍යාචාරයක්, බොරුවක් කියලාක් ඉස්සතන පරිවචනයක් වැඩිගෙන එන අවස්ථාවේ පෙර කරන ලද සම්‍යක් ක්‍රමයට අත්කන සත්‍යක් නිසා අන්නර කාරාපක අපමාදේ මතුවෙනකොට එතනදී දැක ගන්න පුළුවන් තරමට දැන් මම කරන්නේ නුහුරු වැඩක් නොවිය යුත්තක් එහෙම නැත්නම් සදාචාරාත්මක වගකීමෙන් තොර වැඩක් කියලා ඒක දැනගෙන ඒක සතුටු වෙන්න පුළුවන් ගතියක් තමයි සම්‍යක් ඒක මේ නරක වෙන්න කරන සතුටක් නෙමෙයි. මේකෙන් ගැලවීම සඳහා මම සම්පූර්ණ කළා නෑ මම ඉන්නේ පාරේ. මට මේක දැකගත්තොත් විතරයි තවල් මිගිල් රැල් ඩැනියෙල් වගේ වැඩේ කරලා උත්තර දෙන එක නෙවෙයි මේ බලගන්න. ආනේ තින් සතිය. ඒකෙන් සම්‍යක් දෘෂ්ටිය. ඒකේන ප්‍රපංච වලින් තොර ගතිය තමයි ලබුත් මේ කාර්යපුත්තු සංසද මතු කරලා දෙන්න ඕන කරන්නේ ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා අකුසලයේ අකුසලයේ වශයෙන් දැන ගැනීමවා නම් ඒ තමයි සම්‍යක් දෘෂ්ටිය පටන් ගන්න තැන. ඒ පුද්ගලට විතරයි කියනවා දැන් වැරද්ද කරන ගමන්ම වැරද්ද අවබෝධ කරන කෙනාට විතරයි වැරද්දේ මූලයේ හරියට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිත සම්පූර්ණයෙන්ම දෘෂ්ටිගත වුණාට පස්සේ අපි මේ කොහෙදෝ යන හේතුවක් මේකට හේතු කරලා පටවනවා. වැරද්ද කෙරෙද්දිම දැනගත්තොත් උණු උණුවේ දැනගන්න පුළුවන් නම් මේකට පෙළඹුණේ. තාම මේක සිද්ධ වෙලත් නැහැ නැත්නම් සිද්ධ වෙන ගමන්ම දාලා ගන්න පුළුවන් නම් පෙළඹුණ දැනගන්න පුළුවන්. අනේ සඳහා ඒ සම්‍යක් දෘෂ්ටි ඇති කිරීම සඳහා කවදාකවත් අර සුතමේ ඥාණයෙන් නම් උදව්වක් කරන්නේ නැහැ. සුතමේ ඥාණය කියලා කියන්නේ මේක සක්‍රීය ඥානයක් නෙවෙයි. සුතමේ ඥාණය කියලා කියන්නේ මේක කරන්න පුළුවන් බව තේරුම් ගන්න එක. ඒ වගේම චින්තාමේ ඥාණය කියන්නේ කරන්න පුළුවන් කියන කුසල ඡන්දේ ආවත් හරියට වැඩේ වෙද්දී උණු උණු වෙලේ පිට දැන් මං ඉන්නේ මෙන්න මේ වැරදි පටේක කියලා තේරුම් ගැනීමේ ශක්තියක් එන්නේ තමන්ගේම වැරදි ටිකක් කියන. සත්‍ය පිටවන්නේ කියලා වරතගත්ත කෙනාට කවදා හෝ මෙන්න මේ වැරද්දේ ඉන්නකොට වැරද්ද වශයෙන් තේරුම් ගන්න පුළුවන් දවසක් ආවොත් ඒක විශාල සත්‍යයේ පන්නරයකට හේතු වෙනවා. සම්‍යක් දෘෂ්ටියේදී විශේෂයෙන්ම අර වැරද්දේදී මම දැන් මෙතන කියන්නේ. නිවැරද්දේදී මම දැන් මෙතන කියන එක නෙවෙයි. ලොකුම ලොකු පතරයක්. ඒක නිසා මේ සත්‍ය පිළිබඳව කතා කරනකොට සතියේදී පෙන්වන්නේ පමාදේන කම්පතිති සති බලක්. තමන් ප්‍රමාදයට වැටෙනවා. දැන් රාග අදහසක් ඇවිල්ලා නැත්නම් අපේ මරණ අදහසක් ඇවිල්ලා ඕක කන්න අදහසක් ඇවිල්ලා කාමයේ පිළිබඳ මිත්‍යාචාරයක් ඇවිල්ලා ප්‍රමාදයට වැටෙනවා. මේ ප්‍රමාදයට වැටිච්ච ගමන් කරන්නේ පශ්චාත්තාපය. එක්ක කාටද පේන්නේ නැති වෙන්න වසංගතේ. නමුත් එතනදී නොසලී සිට ප්‍රමාදේ න කම්පතිදී නොකම්පක් කම්පා නොවි. ඔන්න මගේ ආත්මේ මට පාලනය කරගන්න බැරි තැන. ඔන්න කෙලෙසක් ඇති කරන හැටි. ඒ නිසා මම මේ කම්පා නොවි මේ தত্ত্বය සම්මිය දෘෂ්ටියේ නාමය. සතියේ නාමය. ඇති හැටි යථාභූතෝ දැනගන්න මට ලැබෙනවා නම් හොඳයි කියලා කම්පා නොවි. ඒ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න පුළුවන් ඥානය එනවනම් ඒකට කියනවා සති බලය. සතියේ බලමහිමේ කියලා කියන්නේ මොනකොට. ඒ නිසා සද්ද සිද්ධ වෙන්නේ නම් නොවියත්තා. සිද්ධ වෙන්නේ වැරද්ද. නමුත් ඒ වැරද්දට අවදි භාවයක් තියෙනවා පාපේ පාපේ වශයෙන් දකින්න. අන්න එතන බ්‍රේක් තියෙනවා. අන්න එතන වාහනේ නතර කරගන්න පුළුවන් නම් අපිට තියෙනවා මනුෂ්‍ය හිත කියලා කියන්නේ පරිණාමයේදී කොච්චර දියුණුවෙච්ච එකක්ද කොච්චරක් නම් පව කරුවට ඕනම තැනකදී බ්‍රේක් ගන්න වේගෙට යනවා නැත්නම් කිව්වත් යනවා දැක්කත් යනවා නැත්නම් යනවා නමුත් මේ සිද්ධිය දැක ගන්න පුළුවන් වුණා අඩු ගන්න සමහරවිට ඒකට වගකීම් බාර ගන්න වෙනවා කොහොමද මේ වෙලාවේදී හඟුම්බරව මං වැඩේ කරන්නේ මම මේකට දෙන ඕන දඬුවමක් බාර ගන්න ලෑස්ති මොකද මං දන්නම ගමන් කරා අන්න ඒ වගේ වැරද්දේදී පිහිටවන සතිය වැරද්දේදී ඇති වෙන දෘෂ්ටිය පැරද්දදී ඇති වෙන මේ අවදි භාවය යථාභූතාන තමයි තාමත් වැදගත් වෙන්නේ මේක අමාරුයි ආගමේ පෙන්නන ආගමේ පෙන්නන්නේ ඉස්ලාම හොඳ කිරීම සම්බන්ධයි පින් කිරීම සම්බන්ධයි පින් කරන්න ගියාට පස්සේ මාන්නේ එන්නේ නැහැ කියලා කාටද කියන්නේ ඒ පින් පිළිබඳව තෘෂ්ණාවක් එන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන් ඒ පින් ටිකයි මගේ ආත්මය කියලා කාටද වෙන්නේ නැත්තේ කියලා කාටද කියන්න පුළුවන් මොකක් කාටද හිතනවද බලන්න වැරද්දක් කරපු ඉන්නවා. හිතෙක් මරන්න යන ගමන් අතිශයේම ඒ ඇති වෙච්ච වැරද්ද සතියට අහුුණයි කියලා නැත්නම් සම්ඥාට අහුුණයි කියලා ඒක උඩත් ඥානයක් එක්ක. කවදාකවත් ඒක මමය මාගේ මගේ දෘෂ්ටිය කියලා කවදාවත් එන්නේ නැහැ. ඒක මොකද වැරද්දක් නැතර හිතේ. මා විශාල මේ කෙලෙස් ප්‍රවාහයක් නැත්නම් මෝහ පටලෝගේ කපලයි. ඒක කවදද අපි මෙහෙම සංසාරෙ මේක ඉස්සලා තමන් පිළිබඳ විවේචනාත්මකව බලලා තියෙනවා. තමන් පිළිබඳව සම්‍යක් දෘෂ්ටියෙන් බලලා තියෙනවා. නොබ මෙතෙක් කල් අපි හිතුවේ සදාචාර වෙන මේව වහගෙන නොවෙනවා නම් හොඳයි කියලා. දැන් අද දන්නවා වැරද්ද වෙනවයි කියලා කියන්නේ නිවන සුද්ධ පාප. හැබැයි සම්‍යක් දෘෂ්ටි ඇති කරාට විතරයි. යෝනිසෝ මනසිකාරය ඇති කරාට විතරයි. කලින් සතිය පිටු කරාට විතරයි. සම්‍යක් දෘෂ්ටි යාන්ත්‍රණය දන්න කෙනාට විතරයි. ඒ නිසා මේ පුද්ගලයාට කොතනක වුණත් තමන් කරගෙන ගිය වැඩ වලින් පුහුණු කරන ධර්ම වලින් හරි පාර්ථ දා ගන්න පුළුවන්. යොන්සු මනස කාට හරව ගන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ, ගුරුසුම දේ, දේශිම දේ තමයි තමන් කරන වැරද්දට අවදි වෙන්න. අකුසලංච පජානාති. අකුසල මූලංච පජානාති. එහෙම කෙනාට විතරයි වැරද්දට හේතු වෙච්ච මුල මූලික හේතුව දැනගන්න පුළුවන්. අන්න ඒ දේ වැරදි නොකිරීමයි කුසලිතේ කියන්නේ. ඒක ලස්සන මේ මේ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා කුසලය නමුක්කම කුසලයේ මොකද්ද කියලා පෙන්නන්නේ අර කියන විදිහට සතුන් නොකරන හොරකම් නොකර කාමීත්‍යාචාරය නොකරන බොරු කේලා මිශ්‍රණ පරිසර පෙන්වන කියන අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ඒවා තමයි කුසල. ඒකට හේතු ලෝභ දෝෂ මොහ. අකුසලයේ අහනකොට කුසලයේ මොකක්ද කියලා අහන සතුන් නොමරා සිටීම විතරයි ලෝකේ තියෙන කුසලය. හොරකම් නොකර සිටීම. එතකොට කාමීත්‍යාචාරය නොකර සිටීම බොරු කියලා මිසකෙන් පරිසවතෙන් වැළකීම ව්‍යාපාද අවිද්‍යා මිච්ඡාදිත්‍ය නොකිරීම. ඒක කොහොමද දානේ කුසලයක් වෙන්නේ? මෙතන කියන්නේ නැස්චාර්යයක්. කුසල මූලයට පෙන්වන්නෙම නැස්චාර්යයක්. එතකොට අපි මේ කියන ගිහි ජීවිතයේ තියෙන දානේ කුසලයක් වෙන්නේ කොහොමද? සීලයක් කුසලයක් වෙන්නේ කොහොමද? භාවනාවක් කුසලයක් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් දානයෙන් අදහස් වෙන්නේ හොරකන්න කරනවා කියන්නේ. තමසතු වස්තුව නන්නා දුන්න කෙනෙකුට අලෝභ චේතනාවෙන් අදෝස චේතනාවෙන් අමෝහ චේතනාවෙන් දෙන එක මිස වෙනම කුසල් කියලා මල්ලේ දාගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. විලය හොරකමෙන් වළකිනවා සතුම් මැරීමෙන් වළකිනවා කාමීත්‍යකාරයෙන් වළකිනවා. විශේෂයෙන්ම අලෝභය පහළ වෙනකොට හොරකමෙන් වළකිනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් සීලයක් රකින්නකොට සුදු රෙද්දේවත් උදේට කියන අට සිල් වලවත් බොමලුවත් පින්නේ නැහැ. පින තියෙන්නේ දැන දැන සත්‍යක් මරන්න අවස්ථාවක් ආවම මේ සීලෙමනේ කරලා නොමරන එක. හොරකම් කරන්න අවස්ථාවක් ආවම හොරකම් නොකර නිකන් ඉන්නවා. මම සමාදන් වෙලා ඉන්නේ සීලයක් මේ මේ අදින්න දාන වේරමණී කිය. කාමීත්‍යචාරට පොට පෑදෙනකොට කාමීත්‍යචාරට නොයා ඉන්නේ. බොරු කියලා නිසචන නොකර ඉන්නවා. එතනම් පැහැදිලිවම පේන වීරමණී සිටුවේ. නොකර සිටීමේ සිටුවේ. සා දාණය තමයි උගෝදෙනෙකුට අමාරු තේරුම් අරගන්න කොහොමද මේ දාණයේදී කුසල් වෙන්නේ ඥානද කුසල් වෙන්නේ අලෝභ අදෝස සමෝධි නිසා. එහෙම නැත්නම් අපේ හිත සනාතන ලෝභ දෝෂ මොහ ප්‍රවාහේදුවක්. ඥානෙ ගියාම ඒක ඩිංගිත්තක් කරේ. නමුත් ඊට වඩා බරපතල කැඩිල්ලක් කරනවා සිල්ලක්. එතකොට සිද්ධ වෙන්නේ කයින් වචනේ සිදුවෙන ක්‍රියා. අපි කියන කාය දුස්චරිත නොකිරීම පමණයි. නමුත් මේ දුස්චරිත මේ විදිහට දිගට රැකගෙන ඉන්න පුළුවන් කියලා අපිට ශක්තියක් නැහැ. හිත ඇතුලේ පරිඋත්සාහමත් වෙන නිවර්ණ මතුවේ. ඒ නිසා මේ ගත්ත සිල්පද ධිකයට රකින්න හිතේ යම් ප්‍රමාණයක කේකල්කමක් මේචල් ගතිය සමාහිත ගතිය ඇති කරගන්න නැතුව කවදාකවත් බෑනේ සීලේ පිළිවෙල පොච්චය. එතකොට සිද්ධ වෙනවා මේ අභිජ්ජා ව්‍යාපාද කියන ධර්ම දෙක. රෝග දෝෂ මෝහ කියන මේ නීවර ධර්ම පිළිබඳව අවබෝධ කරගන්නවා. ඒව අවබෝධ කරගන්න කවදාකවත් සීලය ඉස්තර වෙන්නේ නැහැ. එතකොට අපිට සමාධි ශික්ෂාවට ගියාට පස්සේ තියෙන්නේ දෙවේලේ දෝරේ ගලන මේ නීවරණ ධර්ම ඉන්ජෙක්ෂන් එකක් දීලා ලෙඩා හිරිවට ගත්තා වගේ සීනත් කරගත්තා වගේ తాවකාලිකව යටපත් කිරීම. එතනක් සිදු වෙන්නේ නොකර සිටීමෙන් කරන මතුවෙන තියෙන පරිඋත්ථාන කෙලෙස් මතු නොවීමට කටයුතු කිරීමෙන් කරන පාප නොකිරීමක් තමයි තියෙන්නේ කුසල කිරීමක් කියලා දෙයක් නැහැ. අන්තිමට දෘෂ්ටිය කියන්නේ අනුසය කෙලෙස් මට්ටමට එන්න තියෙන අවස්ථාවක් නැති කරන එක විපස්සනා කරාට පස්සේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන මේ සක්‍රීය தත්ත්වේ සම්පූර්ණයෙන්ම කීකරු tempat tattරපත් වෙනකොට තමයි මේ සම්පූර්ණ ඇදට ගහපු රේඛාව කෙලින්නේ. මමෙක් නැති. නැත්තම් මේ ප්‍රපංච ඇති කරන්නේ නැති චිත්තක්ෂණයක් ගන්න පුළුවන් කියලා කියන්නේ. බොහෝම ගැඹුරු බලන ඉන්නකොට පේන්නේ කවදාකවත් හිතා ගන්න බැරි තරම් මේ කරුවත්යන් වහන්සේගේ හිතේ විතරක් පහළ වෙන්න පුළුවන් දෙයක් කියලා. නමුත් ඒක ඕනම කෙනෙකුට ඕනම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එකට ගිය ගමන් ඔන්න ඔය කියන වාසිය ලැබෙනවා. හැබැයි ඒ චිත්තක්ෂණය විතරයි. ඊගා චිත්තක්ෂණය කෙලසෙන්න පුළුවන්. ඒක නිසා භාවනා කරනකොට මතක් කරන්නේ ඒ අවසානයේ කියන එක දිගටම චිත්ත ප්‍රවාහය, චිත්ත සංතානය පිරිසිදුව තියෙන අවස්ථාව ආදර්ශමත් හොඳ මේක. නමුත් දැන් කරන්න තියෙන්නේ හැකි හැකි ශක්ති ප්‍රමාණයෙන් ඒ ඒ චිත්තක්ෂණයේ කෙලෙස් ඇති නොකර එළඹ සිටි සිහිය ඇති කරගෙන යනවනම් මේක හැකි දෙයක් වටපත් වුණාට පස්සේ ඒ කෙලෙස් නැති චිත්තක්ෂණ ළඟ ළඟ ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. ඒ දුනෝ නිසාමයි. ඒක වුණාට පස්සේ දවසක තමයි දැනගන්න පුළුවන් වෙනවා එවැනි චිත්තක්ෂණ පේලියට දුවන වෙලාවක්. අන්න එදාට සතිය කියන එක සමාධිය කියන එක හොඳට මේ Tamanට අවබෝධ කරගන්න පුළුවන් වැටෙන තත්ත්වයට යනවා. ඒ නිසා මේ ගුරුම ස්වාමීන් වහන්සේ හැමදාම මෙතෙන් ආවම ගණන් චක්‍ර ක්‍රමයක් කියලා දෙනවා. ඒ ගුරුමෝ ගණන්නේ ගොඩක් වෙලාට මේ ආනාපානසති භාවනාවට වැඩි පිළිම හැකිලිමේ භාවනාව. ඒක කෙලින්ම මේ ආනාපානට යොදවන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙච්චර ගැඹුරු බණ නොදැන ගත්තා. තමන්ගේ හිත තියෙන්නේ නන්නත්තර වෙන බව දන්නවනේ. නන්නත්තර නොවීම පිණිස අරමුණට හිත දෙහිවීම පිණිස උදේ පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරලා පිම්බීමේ ලකුණ දකින්නවා. හැකිලෙන වෙලාවේ හැකිලෙනවා කියලා මෙනෙහි කරලා හැකිලීමේ ලක්ෂණ දකිනවනම් ඒ චිත්තක්ෂණය කෙලස් නැහැ. එතකොට කියනවා එක තප්පරයකට එක සැරයක්. තප්පරයකට චිත්තක්ෂණය කියලා කෝටි ගණක් තියෙනවා. එක චිත්තක්ෂණයක අපි පිම්බෙන වෙලාව පිම්බෙනවා කියලා මෙනෙහි කරා ඒ චිත්තක්ෂණය ඒ මොහොතේ නිවන් දක්වා වගේ වෙනවා. තව තප්පරයකින් තව සැරයක් හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. පිම්බෙනවා කියලා මෙනෙහි කරන තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහ පිහිටි චිත්තක්ෂණ. ඇද නැති රේඛාවල් වගේ. මෙන්න මේ විදිහට විනාඩියක් කරනකොට තප්පර 60ක් නම් චිත්තක්ෂණ 60ක් අපේ චිත්ත ප්‍රවෘත්තිය. ඒකේ අනවරාග සංසාරේ කෙලෙසික නම් චිත්ත ප්‍රවෘත්තිය සුද්ධ චිත්තක්ෂණ 60ක් නම්. විනාඩි 5ක් වාරා කරොත් 300ක් අපේ. මෙන්න මේ විදිහට කල්පනා කරන්නේ. ඒ නිසා අමාරුයි තමයි කටේ. නමුත් ඒ ඒ චිත්තක්ෂණ උපේණය කරන්න පුළුවන් නම් පහු වෙනකොට පහු වෙන වෙන්නේ මොකද්ද? ඒ අපි දන්නා සාමාන්‍ය ඔය එල්ලක වෙඩි කියන්න ගන්නකොට ඉස්සල්ලාම එල්ලෙට විදියට හරි අමාරුයි. නමුත් කොයි වෙලාවක හරි වදින්න පටන් ගත්තොත් අර එන චිත්ත ශක්තියත් අධිෂ්ඨාන ශක්තියක් නිසා නැවත නැවතත් ඒකලස ගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. අන්න ඒ වගේ මේ එක චිත්තක්ෂණයක හෝ පවු නොකර සිටිනවා කියන අදහස ගත්තොත්. මේ අරමුණට හිත යොදන වෙලාවේදී කාය කර්ම සිදු වෙන්නේ නැහැ. වචී කර්ම සිදු වෙන්නේ නැහැ. මනෝ කර්මය හරියටම අරමුණට ගියා නම් ඒ මතින් සංකාමාන දිච්චෙන වෙලාවක්වත් චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තිය පන්නන්නෙත් නැතුව වුණු කරේ ඉන්න පුළුවන් කියන පැත්තෙන් ප්‍රශ්නේ බලන්න ගත්තොත් අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මම පවු නොකර ඉන්න අදිස්ථානයක් අරගෙන මේ මොහොතේ මම දැන් මෙතෙන් දෙන්න ඕනේ කියලා ප්‍රයත්නයක් කරොත් ඒක වළක්වන්න පුළුවන් දෙවියෙක් රක්මේ මාරේ යක්ෂේ කතුරේ කූර්ණිමක් කක්ක තියෙන දෙයක් කක්ක නැහැ. ආරියද සම්යද්දෘෂ්ටි කියන්නේ මේකයි කියලා දැනගෙන අපි අඬන වෙලාව, හිනහ වෙන වෙලාව, වැසිකිලි කරන වෙලාව, කැසිකිලි කරන වෙලාව, කන වෙලාවක, බොන වෙලාවක, යන වෙලාවක, එන වෙලාවක ඕනම දෙයක් කරන්නේ මේ චිත්තක්ෂණය මම මෙතන මේ සතිය එලව ගන්න ඕනේ කියලා කිව්වොත් අපිට තියෙන මේ අයිතිවාසිකම උල්ලංඝනය කරන්න පුළුවන් මොන්නම බලවේගයක්වත් ලෝකේ නැක අනුල්ලංඝනීය සත්‍යයක් එනිසා අපි නිවන් ලබන්න පුළුවන් අපේ හැකියාව කිසිම කෙනෙකුට වාරණය කරන්න බෑ කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් නැහැ. නම් මේ හරියට පිළිසුදු කරලා දැනගන්න ඕනේ. අපිට මේ තියෙන ශක්තිය අපි කොයි වෙලාවෙ ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ? নানা ප්‍රකාර හේතු දීලා අපිම නේද මේ චිත්තක්ෂණේ පන්න. අපිම නේද බෑයි කියලා කියන්නේ. මොකද මෙතන මහ රටාවක් නැහැ. කනකොට කන බව දැන. යනකොට යන බව. පහු කරනකොට පහු කරන බව දැන. පින් කරනකොට පින් කරන බව දැනගන්න. අන්නේ ශක්තිය ඇති කරගන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි 100ට 100ක් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක් කියන නහුතටම නැගලයි කියලා කියන්නේ. ඒ ඉන්න වෙලාවදී කේන්ති කියලා ඉන්න බව දැනගන්න. අපි නැත්තම් මොකේකට හරි ඉතාමත් රාගරක්ත. ඒ වැඩේට එළඹිලා. රාගෙන් තෙක්කලා ඉන්න වෙලාවක වුණා. මට මේ තියෙන රාගය කියලා දැනගන්න පුළුවන්. අන්නේ ශක්තිය අපෙන් අයින් කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ. ඒකයි මෙච්චර අමාරුවෙන් අපි මේ හම්බ කරගෙන මනුෂ්‍යත්වයක් ලැබලා තියෙන අන්නේ අන්නේ ශක්තිය අපිට ලැබිච්ච බූදලයක්. අපිට ලැබිච්ච දායාදයක්. අන්නේ දායාදයට සමාදම් වෙන්නේ නැත්නම් අන්නේ ඒක විතර කාලකන්දමක් නැහැ. දුර්ලභාකන සම්පatti තත්ත විවේකෝ විපක්තිකේ. මෙන්න මේ ශක්තිය අපි ලබා ගන්න අනේ කරන ලද තුන් ප්‍රමාණ. සංසාරේ අඬා අඬා ත්‍රිසංවේදකනක් වෙන්නේ. අනුසාත්ම භාවයකට අපි පින් කරලා. ඒ ලැබුණු චිත්තක්ෂණේ විවේක ගන්න හදනවා නම් මුන්දට ඊට වැඩි විපත්තියක් නැහැ. නිසා සම්‍යක් දෘෂ්ටි ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ ඉස්සගිනිගත්ත කෙනෙකුට වගේ සංවේදී ඥාන පහළ වෙනවා. අපි දවස පුරා කොච්චර නිදහසට කර්ම ඉදිරියට කරනවද මට සතිමත් වෙන්න බෑ. මට සතිය නැහැ. කීකිය කවුද මෙවට අපිට සාක්ෂි වෙන්න ඉන්නේ හෝ අපේ යෝජනා විශ්ලේෂ කරන්න කවුරක් කරන්නේ. ඉතින් ඒ නිසා අපි අල්ලපු ගෙදර හරි කීයක් හරි දීලා අල්ල ගන්න හදනවා. මම හරි දිශිනේක ඔයාලට පේනවනේ. මම දැන් භාවනා කරන්න බෑ නේද කියලා. කවුරු හරි සාක්ෂි කරලා ගන්න හදන. ඇත්තටම කවුරක්වත් ඕනේ නැහැ. මේ බොරුවක් මේ බොරුවන් දුක් ඔප්පු කරන්න හදන. ඉතින් රම්‍ය දෘෂ්ටි හරියට සත්‍ය හරියට තේරුම් ගත්තා නම් දුරට තේරුම් අරගන්න පුළුවන් කිසිම චිත්තක්ෂණයක් නැහැ අපි බහැර ගන්න පුළුවන් කාටවත්. ඒකට ඔය ජීවිතයට ජීවක වේදතුමාට <clears throat> බෙහෙත් පිළිමද උගන්වනකොට දයාකාමෝ ඉතල ඉතල මේ පාවට්ට වගේ නැත්නම් සුදුහම්බුන් වගේ ගත්තර ගැන ඒකේ තියෙන බෙහෙත් ගුණය ප්‍රකාශ කරනවා. මේකේ පස්චාංගෙම බෙහෙත්. මල් ගත්තත්, කොළ ගත්තත්, ඇටි ගත්තත්, මුල් ගත්තත් සේරම බෙහෙත්. ඉතින්ම කියලා කියලා තියෙන වෙලාව අන්තිමට ඒ පංචාංග වෙනතු හතරංගයක් බෙහෙත් වෙන ගස් කියලා. ඊට පස්සේ තුන් අංගයක් බෙහෙත් වෙන ගස් කියලා දීලා අන්තිමට හැම ගහකම මොකක් හරි ගන්න පුළුවන්කමක් වෙන්නලා වේද්‍ය සාති වුණාට පස්සේ කැලේට පිටත් කරාලු. මුළු කැලේම ඇවිදලා බෙහෙත් ගන්න නැති එකක් තියෙනවා. දවස් 7ක් ඉහිලාවිලා කිවලු කිසිම ගහේ කැලයක් කැලේ කොරයක් නැහැ කාක් නැහැ බෙහෙතර ගන්න. ඒ වගේ අපි ඉස්සල්ලාම බලනවා ආනාපානසතිය කියනකොට සතිය කියනකොට කොයි ගුරුවරයා ගාවට යන්න ඕනේ කොහොමද වාඩි වෙන්න ඕනේ කොහෙද හිත තියන්න ඕනේ කියලා යාන්තම් සතිය පිටාන පුළුවන් චිත්තක්ෂණයක් අහන්න. සතිය වැඩි වෙන වැඩි වෙනකට අහන්න වෙනවා සතිය පිටාන බැරි චිත්තක්ෂණයක් දවසේ තියෙනවා. ඒකට ආරණ්‍යයකට මේ යන්න ඕනේ. සිල් ගන්නම ඕනේ. මේ අනිකුත් තියෙන බණ සාත්‍ර සූත්‍ර මේ සීලම සූත්‍ර කටපාඩම් කරන්න ඕන. පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් ඉතිරියක් හදන්න යනකොට නැකතක් බලලා නූල් ගහලා මල් බලක් පිටුවලා තමයි පටන් අරගන්නේ. ඒ වගේ පටන් ගන්නකොට මේ ගොඩාක් දේවල් උනාට පුහුණු කරන පුහුණු කරන යනකොට ප්‍රශ්නයක් මතුවෙනවා. දවසේ නැත්නම් ජීවිතයේ එහෙම නැත්නම් රටේ කොතනද කොයි මොහොතේද කාටද සත්‍ය පිහිටවන්න බෑයි කියලා සාක්ෂියක් මතුවේ. මොකක්ද? ඒකට හේතු දන්න එක. ඒ නිසා හොඳට මේ වතුරට වැටෙන්නේ යම් ප්‍රමාණයක සතිය පිළිබඳ උත්සාහ කළා යම් ප්‍රමාණයක් අත්‍යවශ්‍ය විචයක් ගන්න මේක තේරෙනවා. කවදාහකවත් උත්සාහ කරමු නැති කෙනෙකුට දුරුවන්ගේ පිටේ අකුරු පටවන් හැදුවා වගේ රසක් එන්නේ නැහැ. කලින් මුලින්ම බල දෙන්නේ කොච්චර වතුර වැක්කරුවත් අපි කියන්නේ නැහැ. නමුත් ඒ අත්තන්ටත් මතු දවසක සතිය පිළිබඳ බැල්වේ කියලා කියන්න පුළුවන් කරන්නේ. ඒ නිසා සුතමේ මට්ටමේ අහගෙන ඉන්නකොටත් හේලයක් නොවෙනවා නෙවෙයි. ඒක සාක්ෂාත්කරණයක් වෙන්නේ නැහැ. කල්පනා කරලා බලුවත් හොඳ තර්කයක් තියෙනවා. නමුත් ක්‍රියාවත් කරලා බලනවා විතර සම්‍යක් දෝෂයට කිත් වෙනවා. ඒක සාරිපුත්‍ර සාන්දේ සඳහන් කරනවා මෙන්න විදිහට කුස අකුසලයේ ඉසල දැනගෙන අකුසලයේ උණු පිට ලේ පිට අස්පනා පිට තියෙති. මේ අකුසලයට හේතුව බාහිර එකක් නෙවෙයි මමමයි. ඒකාන්තයෙන්ම තමයි කියලා තේරුම් ගත්ත දවසේ ඒක තමයි කුසලය කියන්නේ. ඒ නිසා සබ්බපාපස්සා කරන සීළු පාපයන්ගෙන් වැළකීම තමයි පළවෙනි. අන්න ඒ චිත්තක්ෂණයට එළඹ වාසය කිරීම තමයි කුසල සුඛ සම්පදා කියන්නේ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එළඹ වාසය කරනකොට කුසලසෝප සම්පදා. එතකොට අහන දෙයක් නෑ සත්‍යිත පරියෝ තපණක් තමයි. එතකොට හිත අනිවාර්යෙන් පිළිගන්න මේක තමයි මේ ගෞතම බුදුහාමුදුරන්ගේ නෙවෙයි බුදු වරුන්ගේ ධර්මයක්. මේක අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ බලනකොට ජීවිතය අපි පින්කම් කරනවා කියන දෙයක් කරනවා. ඒක තමයි අපි නැත්නම් කොට ඉන්නේ මේ වගේ වෙලාවට වාඩි වෙලා ආගෙන ඉඳ හිතේ. නමුත් භාවනාවට ගියාට පස්සේ අපි කරන්නේ මොකද්ද? පවු නොකරස. පවු කරන වෙලාවේදී පවු පිළිබඳ ප්‍රමාණ කරනකොට පවු නොකරන නැත්නම් පවු පවසෙන් දන්න වෙලාව හෝ පවු නොකරන වෙලාව පිළිබඳ අවදිවීම තමයි කුසලයට එන වාසිය කරනවා කියන්නේ. අන්න එවැනි කුසලයක් සඳහා මොන ඉරියව්වේද බැරි කියලා බලන්න මොන චිත්තක්ෂණයද බැරි කියලා බලන්න මොන තැනදීද බැරි කියලා බලන්න කාටද බැරි කියලා බලන්න ඒක දැන් ඒ නිසා අපිට කොයිකී හෝ එතෙන් අවශ්‍ය කරන්නේ මූල ශක්තිය එකතු කරන්න වෙනවා එකතු කරන්න කරන්න මේ ජීවිතේ කියන්නේ නිකන් සෙල්ලමක් සෙප්පඩ විද්‍යාවක් වඩපත් විනෝදාංශයක් වඩපත් වෙනවා ආරම්භයේ ටිකයි අමාරු නමුත් මේ ඉන්න පිළිච්චියා බලනකොට තියෙනවා මේ අත්පොත් අංගන්නේම නැහැ එහෙන උත්සාහයක් අරගෙන දැහැය කැපකිරීමක් කළේ මූලික ශක්තිය යම් ප්‍රමාණයකට ගොනු කරගෙන තියෙනවා. මේ නැවත මේ කල්යාණ මිත්‍ර සමුගෝකී නැත්නම් එකිනෙකා වැඩ කරන එකතු වීමෙන් කරන දන්න ඇති කරගත්ත ශක්තිය තව තව තව තවත් ගොනු කරලා ඒවන්නම් අනාකූල ප්‍රවාහයක් වඩපත් කරගන්නයි ඊට පස්සේ අපි උත්සාහ නොකරත් මේ වැඩ පිළිවෙල ඉස්සරහට යනවා. ඒකයි සාරිපුත්‍ර සාන්තේ මේ අනවශ්‍ය විදියට වගේ ප්‍රශ්නයක් මතු කරලා මේ පිළිසෙට මතු කරලා දෙන්නේ මොකද්ද මේ සම්මිය දෘෂ්ටි කියන්නේ? ඊට පස්සේ අර කාර්යසං සඳහන් කරන මේ විදිහට අකුසලයක් ගන්නවනම් අකුසල මුලක් ගන්නවනම් කුසලයක් ගන්නවනම් කුසල මුලයක් ගන්නවනම් පමණ ප්‍රමාණකින් ඒක නාට සම්‍යක් දෘෂ්ටි කියනවා කියලා කතා කරනවා. නමුත් මුලින්ම අපි මතක් කරේ මෙන්න මේ කතාවට මේ තරම් අංග සම්පූර්ණ ශක්තියක් ඇති වෙන්නේ ආර්ය ශාස්ත්‍රයට. ඒකට වෙන්නේ ඒකයි අපේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ යම් කිංච කම්මං කරෝති භාවකං කායේන වාචා උදචේත භාව අපප්පෝසෝ තත් පටිච්චාතාය අබ්බකාදිත පදසොත්ත ඉදම් පිටක්ගේ රතනක් කණිසං ඒතේන සත්‍යේන දුක් පිළ ආර්ය ශ්‍රාවකේ යම් කිංච කම්මං කරෝති භාවකං යම් කිසි පාප කර්මයක් කරන කායේන වාචා උදචේතස කයින් වෙන්න පුළුවන් වචයෙන් වෙන්න පුළුවන් හිතෙන් වෙන්න පුළුවන් ආර්ය ශ්‍රාවකේ පවක් කරන කයින් වචනෙන් අකුර මේ හිතෙන් අබබ්බෝසෝ තත්පටිච්චය උන්දට ඒක වසන් ගන්න නම් බෑ කියනවා කවදා. තමන්ට කරන වෙලාවෙන් තමයි චිත්තක්ෂණේ වසන් ගන්නෙත් නෑ. කවුරුත් ඉදිරි පිට මම පව් කිරුවේ නෑ කියන්නේ යන්නේ නෑ. ඒක පාපයක් විදිහට කලකා ගන්නෙත් නෑ. මට මෙන්න මේ දේ වුණා. මට වාචසිකව මේ දේ වුණා. කායිකව මේ දේ වුණා. මානසිකව වුණා. මේ සාරයක් තලුණා කියන එක තැවුණා කියන එක වැරදුනා කියන එක ආර්යනාථ කිසි වෙලාවක රහතක් නෑ. රහසක් නෑ. ඒ නිසා යම් කිච්ච කම්මං කරෝති පාපකම් කායේන වාචා උපචේතතාව අබබ්බෝසෝ තස්ස පටිච්චය. මහන්සිට ඒක වසන් ගන්න බෑ. අබබ්බතාදිච්ච පදස්ස බුද්ධා. ඒකයි බුදුහාමුදුර මතක් කරන්නේ ආර්ය ශ්‍රාවකයාගේ පුතග්ජනයාගේ වෙනස. පුතග්ජනයා බව දකින්නකොටම වසන් කනගාටු වෙනවා, සැලෙනවා. ආර්ය ශ්‍රාවකයා මේක වහාම හෙලි කරනවා. වැඩි වෙච්ච කෙනා ළඟට කියලා පත් කරලා වැඳලා හරි කියනවා. අනේ මම අවදි ගන්න කිව්වා මට හිතරක් මම කියලා හිතෙනවා. කියලා සමාව ගත්ත ගමන් සර්වචන් සඳහා කර තිබෙන අන්නේ වෙනකන් සද්දී ශාසනය. අච්චන් අච්චේතෝ පස්සත. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා මම කාටද ළඟට ගිහිල්ලා අනේ මම ඉතින් මේ වැරද්ද වුණා මට සමාව වෙන්න කියනවා විතර බුදුහාමුදුරන්ගේ රැස්වීම දෙන වෙන තරක් නැහැ. ධර්මයේ සජීවී වෙන තරක් නැහැ ලෝකේ. සංඝයාතර ගුණ ප්‍රකාශ වෙන තරක් නැහැ. ඒකට අපි ළඟ තියෙන වැරද්ද දැනගන්න කරා. ආර්යනාංශ වුණත් ඒක කරා. ඇත්තටම ආර්යනාංශගේ පුතඥගේ වෙනස උත්තරයි. වැරද්ද වුණාට පස්සේ වැරද්ද ප්‍රමාණ කරන්න දන්නවා පාපේ පාපේ වශයෙන් දන්නවා. පාපෙට හේතුව දන්නවා. ඊට පස්සේ ඒක නිවැරදි කරන්න පුළුවන් නම් මොකටද ඔබ තියන කොට එක දීලා පිටියගෙන හීනෙන් නීති නීති දකලා හීනෙන් නවතියි. අපායෙන් කියලා මොකටද විඳවන්නේ? අර කුක්කලන්ට කියලා සමාවත් අනිවාර්යයි. කිතිකම තේරෙන්න පටන් ගන්න. ඒ නිසා මේ පමණකින් අකුසලයේ අකුසලයේ වශයෙන් ගන්නවනේ අකුසල මූලයේ අකුසල මූලයේ වශයෙන් ගන්නවනේ කුසලයේ කුසලයේ වශයෙන් ගන්නවනම් කුසල මූලය ගන්නවනම් උපංගක සම්මිෂ්ඨ කිච්චය කියන. නිසා මේ ගුණ හතරම අපි ළඟ නැතුවම. නමුත් අපි මෙව්වයි සම්ප්‍රයුක්තය කියලා කියන්නේ. මේකට පිටින් මොනවත් මොන කරන්නේ. ඇතුළත ඔක්කොම තියෙනයි කියන විශ්වාසය ඇති කරගන්නයි අපි මේ නැවත නැවත මේ සූත්‍රය අරගෙන සාකච්ඡා කරමින් ආරිපුත්තු සාන්ති පිංචිත වෙන්න මතු කරා. එහෙන් කිසිසේත්ම කිසිම කෙනෙකුට ඒ තමන්ට දෙන අධිෂ්ඨාන ශක්තිය පිටින්ද චිත්ත ශක්තිය බිඳින්න මේක කිසිම අදහසක් නැහැ. වීර්ය වඩන්නමයි මේක අදහස. සත්‍යව වඩන්නමයි මේක අදහස. සතිය වඩන්නමයි මේක අදහස. එතකොට අනිවාර්යයෙන්ම සමාධි ප්‍රඥා ඇති වෙනවා. ඒ නිසා තම තමන් දැනට වඩාගන්න. යම් ප්‍රමාණයක තමන්ගේම වැරදි තුනේ. තමන්ගේම මූලික උත්තරතර බැලින් තුනේ. යම් සත්‍යයක් වඩාගන්න කියනවනම් ඒක තවදුරටත් වැඩි වීම සඳහා වැරද්ද වැරද්ද වශයෙන් දක්න එක නිවැරද්ද නිවැරද්ද වශයෙන් දක්නින්ට අවදි භාවයක් ඇති කරගන්න. ඒකම සම්ඥාදෘෂ්ටි කියලා. ඒ තුලින්ම ඒ ලෞකික ලෝකෝත්තර මට්ටමට සම්ඥාදෘෂ්ටියේ ලෞකික මට්ටමෙන් ලෝකෝත්තර මට්ටමටපත් කරන්න පුළුවන්. ඉතින් මේ තමන්ගෙන් පරිබාහිර විශ්වාසපත්තක තියලා තමන්ම ඇති කරගත්ත මේ සතරපත්තා නැත්නම් සතිය පිහිටවීම මුල් කරන්න යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයාගෙන් සාසනයට පුදුමාකාර ආදර්ශයක් ඒ වගේම ශාසනයෙන් වෙනද නොතිපිච්ච මේ සූත්‍ර ධර්ම වල තියෙන ගැඹුරක් ඒ පුදුරට තේරුම් ගන්න. එතකොට තමයි අපිට වැඩක් ගන්න කියලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟ තියෙන ධර්මයෙන් ක්ෂණපත්තිය වැඩගත්ත කියලා. ඒ ඔක්කොට මේ පින තියෙනවා. ඒ දිනාට ඒ කටයුතු වෙනකට වඩා අභීතව මොසලී කරන්න යන්න ශක්තිය ධෛර්යය ඵලය ලැබේවා කියන අදහසින් අදට ජීවිත ධර්ම දේශනාව මෙතන කරනවා. සියලු දෙනාටම තනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි ඇත්තටම විනාඩි පැයකොත් විනාඩි 30ක් විතර කල් යනකම් තියෙනවා. ඉතින් මේ දක්වා අපි ඉදිරිපත් කරපු අදහස් මතිමතාන්තර මතින් කිව යුතු කළ යුතු යමක් වුණා නම් භාවනා සම්බන්ධ මතු කරගත් විශේෂමක් තියෙනවා නම් මතු කරන්නේ කියලා මම කර්මාවෙන් ආපත්‍නා කරනවා. නෑ. මම දැන් මෙතන කියන තැනට ගියා නම් මමත්වයක් ඇති වෙන තැනක් හිටින්නේ. ඒ කියන්නේ ඒ චිත්තක්ෂණේ ඉඳගෙන නෙවෙයි කතා කරන්නේ. ඒ චිත්තක්ෂණේ බාහිර ඉඳගෙන චිත්තක්ෂණේ ගැන කතා කරන වෙලාව. ඒ චිත්තක්ෂණේ දුක කල්පනා කරන වෙලාවක් එන්නේ නෑ. තේරෙනවද පොයින්ට් එක? ලාක මම දැන් මෙතන සක්කාය දිට නැව ආත්මවත කාණක පරාත්ත කාණ කියලා කල්පනාවක් එතෙන් තියෙන්නේ ඒ චිත්තක්ෂණ තුල ඉන්නේ ඒ චිත්තක්ෂණය පිළිබඳ මූල ධර්මානුකූලව කල්පනා කරනකොට නම් හිතනවා අපෝ ඒක බැලුවොත් එන්නේ දරුවන් කවුද කිරි දෙන්නේ අරකුණ්ඩ කවුද තනකොළ කපන්නේ ඒවා මේවා කියලා හිතෙන. මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණේ ඔය තකේ ඉඳිලා. එන්නේ ඒක තමයි ඒක තියෙන කාර්ය. ඇත්තටම යාර මූල ධර්මානෝපේර කියනකොට නිවනට පිළිපෙන බහතරක් තියෙනවා. සමත පූර්වංග විපස්සනා. විපස්සනා පූර්වංගම සමතය. යුගනන්ත භාවනා සහ ධම්මොද්දච්ච වික්කහිත මානස භාවනා ක්‍රමය කිය. ආනාපාන සත්‍ය සමත විපස්සනා දෙකකට වෙනවා. ඒක ඥානපත්තියේ විශේෂ එච්චරමයි ලෝකේ තියෙන එකම කර්මස්ථානේ භාවනා ක්‍රම දෙකටම ආරම්භය ලබන්නේ. අසුභි කියනකොට ඒකාන්ත සමතේ විතරයි. ඉතින් ඒකෙන් ගිහිල්ලා විපස්සනාට යන්න. විපස්සනාට යන්නේ නැතුව ගමන කෙලවර කරන්න බෑ පොට්ටක්. ඉතින් අසුගෙන් ගියාට පස්සේ විස්තර සහිතව කියනවා අපි අසුගෙ කියන එක විවිධ අදහස් තියෙනවා. දෙතිස් කොටාසේ ගත්තොත් දෙතිස් කොටාට අපි කේසාගමන කරනවා කියලා කොටස් 32ක තියෙනවා. සමහරට අසුබේ වශයෙන් මිනිකුණක් දකින්න පුළුවන් අසුචි ඊට බාහිර දෙයක් දකින්න පුළුවන් එහෙමත් වෙන්න පුළුවන් මේ 32ට ගියොත් ඒ 32කින් අපි හිතමු මෙනෙහි කරනවා කේසා රෝපණ කාදප්පතෝ කියලා. ඊට පස්සේ බලනවා කේසා කියනකොට මේ කෙස්වල තියෙන ගතියට හිතේ යන ගතියක් තියෙනවා. ලොම් කියනකොට කෙස්වලින් ලොම් කරලා අඳුරන්න පුළුවන්. නකා දන්තා වශයෙන් එක එකට එක එකට මෙනෙහි කරන මෙනෙහි කරන වාරේ නිකන් සර්ච් ලයිට් එකක් අල්ලනවා වගේ දෙතිස් කොටාවට හිත මෙහෙවන්න පුළුවන් කියනවා. එතකොට මේ දෙතිස් කොටාට අඳුනගෙන තියෙනවා. අන්නේ මට්ටමට ගියාට පස්සේ තේනවා මේ 32කින් ඒ පුද්ගලයාගේ චරිතය එකයි හිත් ගන්න. වැඩිම ප්‍රතිඵල දෙන්නේ. සමහරුන්ට අට්ටිකේ නතර වෙනවා. සමහරුන්ට කෙස්වල නතර. ඒ ගෙනාපු උපනිෂේ සම්පත්තිය නැති. අන්න එහෙම ගිහිල්ලා මේ 31කින් එකට අඩු කරගන්න පුළුවන් වුණොත් එතන මාර්ග තුනක් පෑදෙනවා. ඕනම කොටාසයක වර්ණය හිටිනවා. කෙස් ගත්තොත් නිල් පාට. ඇට ගත්තොත් සුදු පාට. ලිය ගත්තොත් රතු පාට. මෝත්‍රා ගත්තොත් කහ පාට කියන වර්ණය අරගෙන කසිනක් විදියට වඩාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අසුබේ කියන මේව ඔක්කොම පිළිගුණයි දුගඳයි කියලා අසුබෙන් යනකොට එහෙනම් දහස් මනසේ කාර්ය වශයෙන් ගත්තොත් වැගිරෙන දේවල් ආපෝ ධාතු ඇට වගේ දේවල් ගත්තොත් පඨවි ධාතු කියලා ධාතු වශයෙන් වර්ණ වශයෙන් පිළිකුල් වශයෙන් කියන ඕන තැනකට යනවා ඒ නිසා සංස්ථානකටපත් වෙන තුම්මන් සත්‍යය ඊට පස්සේ ධර්ම තුන්වසන වශයෙන් එකක් දිගේ තමයි යන්නේ ඒ නිසා කොහෙන් පටන් අරගත්තත් ගිහිල්ලා ගිහින් අන්තිමට විපස්සනා ක්‍රමයෙන් කරක් කියලා නිසා අසුබෙන් කරනවා ඒ නිසා සර්වඥයන් සඳහන් කර දෙන අසුභ භාවනාව නිවන් මාර්ගය. ඒ කියන්නේ සත්‍යපට්ඨාන සූත්‍රයේ අටුවාවේ එහෙම පැහැදිලිව සඳහන් කර දෙනවා ඒ කාලේ කවුරුත් වගේ විශේෂයෙන්ම අට්ටිකේ පිළිබඳ. අට්ටි යක්ටි අට්ටි කියන එක තමයිලු මෙනෙහි කරමින් තියෙන එක අසුභ කර්මස්ථාන තමයි යන්නේ. හැබැයි ගිහිල්ලා ඒ අට්ටි කියන එකෙන් සුදු පාටින් හෝ මට කියන ගතියෙන් හෝ පිළිකුලෙන් හෝ සමත පැත්තේ නම් ධ්‍යානයකට ගිහිල්ලා නැත්තම් කෙලින්ම ප්‍රාර්ථනා දෙකකට දාලා යනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ අකුසලයේ අකුසලයේ වශයෙන් දකින්න ලෑස්තිද කියලා. ඉච්චරයි කියන්නේ. තමයි ළඟ තියෙන අඩුපාඩු අඩුපාඩුවක් වශයෙන් දකින්න තරම් පෞරුෂත්වයක් තියෙනවා. ඒක තමයි සීලයක් තියෙන්නේ. ඒක තමයි සෞඛ්‍ය සම්බන්ධ මනස කියන විදිහට තමයි පරිසරවත් තියෙන්නේ. අනිත් වෙලාවෙම හොඳලක බෙදයක් නැහැ එන දේවල් වල හොඳක් වෙනවා නරකක් වෙනවා බලක් වෙනවා පිනක් වෙනවා. මේ පවපින දෙක අඳුනගත්තේ නැත්නම් අපි තේරම නැත්නම් පවපින විතරක් නෙමෙයි. ඒන දේවල් හිතලා කරන දේවල්ද ඉබේ වෙන දේවල්ද කියලා දන්නේ නැතුනොත් මේ තේරම අපි ඔළුවේ දාන්න පශ්චාත්තාප වෙන එක නෑ ටිකක්. මේ මුගාක් දේවල් අපි පශ්චාත්තාප වෙච්ච දේවල් නෙවෙයි. මුගාක් දේවල් මේ වෙන දේවල් අපි ඒවට ඇඟිලි ගහරන්න ලන්නේ නැහැ. නම් මේකට අවපින දෙක. චේතනා පූර්වක සහ චේතනා අපූර්වක නොවන ගතිය දන්නේ නැතුනොත් මේ තේරම අපි ඔළුවේ දාගෙන හරියට අපි පශ්චාත්තාප වෙන එක අපිට යාගත්තපත් කන්න වෙලාවක් නැහැ. ඒකන තැවි තැවි එන්නවා නේ මම මෙච්චර හොඳ වෙන්න හදුවට මට මේක වෙලා තිබ්බා ඇත්තටම ඒක අත් වගේ තීතු දේවල් නෙවෙයි. ඒකට මේක දිහා බලන්නේ ඒ ළඟ සිට 100 තියෙනවා නම් තේරෙනවා. ගොඩාක් දේවල් සිදුවෙන දේවල් සිදුවෙන කිසිම දෙකින් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. අපි සිදු කරන දේ විතරයි අකුසල සිද්ධ වෙන්නේ එච්චරයි වගේ කියන්නේ. ඒක තේරුම් ගත්තා නම් සෑහෙන මේ සෑහෙන සතුටක් ඇති වෙනවා. කොච්චර වතුර ගැඹුරු වුණත් නහය කොට අකුස ගන්න පුළුවන් නම් කොච්චර වතුර ගැඹුණත් නෑ අපිට අන්නේ ඉතින් ඔඩු උසලන්න පුළුවන් වෙනෝනේ මේ මට මම ඔගේ හිත දෙස් දෙන මේ ප්‍රශ්නේ නැත්නම් මේ කවුරුහරි මට මේ කරන චෝදනාව මගේ චේතනාවක් තිබුණාද කියලා චේතනාවක් නැත්නම් රාජදනුවන් ඉඳලා එල්ලලා නැරුවත් අපිට ප්‍රශ්නයක් නෑ මොකද මම කරන්නේ මම චේතනාපූර්වක කරනවා අපි හසුරක් ඇති වෙනවා ඒක සඳහා උන්ට ඒ සම්මිය දෘෂ්ටියක් ඕනේ පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න යන්න එපා ඒක මේ අසුචිනික අසුචි වන්නේ තමන්ගේ සුද්ධ භාවය ගැන කතා කරනවා වගේ ඒක. ඔක්කේනවා කෙරන කෙරන පවෙදි මෙන්න මේක දැනගෙන කෙරුවා මේක නොදැනුණා. ආන්නේ දෙක කරගන්න පුළුවන් නම් දුමාකාර සතුටක් වෙනවා යෝගාවතරේකට නිවනේ ලකුණු ඒ ඒ චිත්තක්ෂණය කරගන්න පුළුවන්. ඒකට අපි නිතරම තමන් ගැන විවේචනාත්මකව බලන්න. මේක කරපු දෙයක් වෙච්ච දෙයක්. දෙකම පිළිගන්න එක තමයි අනාත්මවාදී කියන්නේ. කියලා කරණේවත් කියන කරණේවත් කියන. දෙකේ එකකට ඔක්කත් හදිස්සිය යන්න එපා වගේ. අපිට දැනගන්න නම් පුළුවන් තරම් ඒ ඒ වෙලාවේ හතිය තියෙනුන තමන් ගැන විවේචනාත්මක බුද්ධියක් තියෙනවා. මේක කවුරුත් තියෙන කරන්නේ මමයි මගේ හිත සංතන් ගන්නේ මම මගේ කියන්නේ. සර්වඥාන්සේ හිත ගන්න පුළුවන්. සර්වඥාන්සේ ආශයන්සේ මනේ බලලා කියයි. අනේ ඉතින් අපි හරියට තමන්ට හරි දෙස්ටි ගන්නයක් කියන්නේ. තමන් හරියට මේ අත්හානුවාද පහයට දාගන්න දක්වන. තමන් නොකරපු ගොඩාක් දේවල් කෙරුවා කියලා ඉති එක්ක ඉවර වෙන්නේ කායික රෝගකින් හෝ මානසික රෝගකින්. ඒක අස්ථාන කෝප කියන්නේ. මේ ඔක්කොම රෝගවලට හේතුව නොකරපු තමන් විසින් හිතපුවත් නැති දේවල් කෙරෙනවා. කෙරෙන පස්සේ කනගාටු වෙන තමයි අපේ තියෙන පෘථක් යන. ඒක පිළිබඳව අපිට බුක් කීපින් නැහැ. ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් ගාලා බලන්න නෑ රෙකෝඩ් එක. දැන් හැම වෙලාවෙම වීඩියෝ කැමරාවකට ගාවින්ද හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. මේක ඕන වෙලාවක අවුට් එකක්ද ගියේ සික්සර් එකක්ද හතර වාරදී කියලා බලන්න ඕන නම් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාගොම අම්පයර් මොන જાති කිව්වත් කැසට් පටියට කවුරුත් අභියෝග කරන්නේ. මොකද ඒකේ පර්සනල් මිස්ටේක්ස් නෑ. හියුමන් එකක් නෑ. හතියෙන් කරන්නේ අන්නේ නිතරම කැසට් එක නෙමෙයි. වීඩියෝ එක වැඩි. නිතරම කැමරා එක වැඩ යන්න නැහැ. ඉතින් කරදරයක් වෙච්ච ගමන් රීප්ලේ දාන්න ස්ලෝ මෝෂන් දාලා මම නැති. මම දැන් අප්‍රංශයත් කතා කරන්නේ මේක වැටහෙනවද කියලා. හ්ම්. අන්න. අපි හැම වෙලාවෙම මැච් එකේ තමයි ඉන්නේ. හැම වෙලාවෙම අපි මැච් එක යනවා. අපිට වෙලා තියෙන්නේ අපිට මේ වීඩියෝ එක වැඩ කරලා නැහැ. ටර්ඩ් නම් පය නැහැ. නැත්නම් හියුමන් ඇතර එකයි තියෙන්නේ. ලම්පයිස්ලා දෙන්න වැඩ දෙන්නටම හියුමන් ඇතර එක. වීඩියෝ ළඟ එක දාන්න. සත්‍ය පිටව ගන්න සත්‍ය පිටව පුළුවන්. අන්බයස්. ඒක කියන්නේ හුදු රෙකෝඩ් කිරීලක් විතරයි හරි වැටෙන්නේ නෑ. ක්‍රිකට් ගන්න එක. කැමරාව ක්‍රිකට් ගන්න. කැමරාව ගන්න නිකන් රෙකෝඩින් විතරයි. සත්‍යයක් තියෙනවා. සත්‍යයට පෞකින් නෑ. හොඳ නරක මොකක්වත් නෑ. එයා වෙනදී එහෙම රෙකෝඩ් කරන ඕන වෙලාවක රීප්ලේ කරත හැකි ස්ලෝ මෝෂන් දාන බලතේ. හයිතු නිදාගන්න ගියාට පස්සේ ඔය ඇක්ෂන් රිප්ලේස් ප්‍රොමෝෂන් කරලා දෙසරක් දෙහත්නට ෆීල් එක දුවලා බලලා ඉතර බබා දෙයක නැත්තම් ඉතින් රැය තිස්සේ දක්widetilde කනවා කොට්ටේ හපනවා নানা ප්‍රකාර දේවල් ඉන්නම් බෑ කිසිමතු නැත්තම් ගන්නට යන්න තියෙන නිසා වෙලාව සලකලා පේන පැත්තේ සමාර්ථ කරන දේ තමයි යෝජනා අපි දවස පුරාමත් දාන කටයුතු කෙරුවා, සීල කටයුතු කෙරුවා, භාවනා කටයුතු කරා. ඉතින් මේ සෑම දෙයකින් එකතු වෙච්ච ඒ කුසත් මේවත් අපිට දැනගන්න උදව් කරන්න ආව සීල සත්‍යයන්ට මෛත්‍රියෙන් යුක්තව අනුමೋದනා තීත්‍යෙන් අනුමೋದනා කරන්න ඕනේ. ඒ වගේම අපි තනවා වඩපු එදෙමව්පියෝ ඥාති මිත්‍ර යම් කොටසක් ඉන්නවා නම් මේවා දැක්ලා සතුටින් ගොඩක් හො පින් ලබා ගන්න අපි ඇයට ආසනා කරන්න ඕනේ ඉන්නා තැනක හිට සතුටින් කරගෙන යන පින්ද කරා මේතන හිටියනම් යම් විදිහකට සාදු කියලා අනුමෝදන් ආදී වගේ ඉන්නා තැනක හිට සාදු කියලා අනුමෝදන් වෙච්ච ආත්ම ප්‍රාර්ථනා මේ අදහසින් අපි එත්තවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ දවසේ වැඩ සැසිවාරේ මෙතන නිමා කරමු එත්තාවතාච ගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සක්කානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං හිරු ඥාතින් දීපත් කරමු. හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හිතං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. පියදීකින් කස් කරන ලබන මේ කුසල් ශක්තිය නිසා බහුව යමුණිය අපිට යම් තාක් මේ සංසාරේ පරිතරම් වෙනවා නම් මේ කාලේ පුරා කවදාකවත් අනුමෝදිත අත්සම් පඬිතේකී අසත්පුරුෂයෙක්ගේ දැකීමක් ඇසීමක්වත් අපිට නොලැබේවා. සත්පුරුෂයන්ගේ පඬිතසුන්ගේ නුනෝ නැත්තන්ගේ අසුර ආශ්‍රය සත්පුරුෂ සේවනයම අපිට ලැබේවා. යන ගමනේ අපිට යම් බාරක කරදර මාර්ග උගුදුන් කියනවනම් මේ කුසල් ශක්තියම දුරු වෙලා උත්හාදී උත්තරෙන් වාචිකා විසින් පඤ්ඤාද බදාවේ සාන්ත සුඛ නිවනට ඉක්මන් ප්‍රතිපදාවෙන් සුඛ ප්‍රතිපදාවෙන් අපිට යආගන්න මේ කුසලයේ නැත්නම් යආ ගැනීමටම මේ කුසලයේ කාන්තෙන් හේතු වාසනා වේවා කියලා. එයාදාකින් අපි ඉමිනා පුණ්‍ය කම්මේන කරා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන පාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආගමිපාන සත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා සමුච්චතු